වහන්සේ මෙතනදී ඉදිරිපත් කරනවා කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජෝග කියන. ඒ කාම ඕගේ කියලා කියන්නේ ඒ කාමයට වැටිච්ච එකනා ඒක දිගේ ඇබ්බැහියට ලක් වෙලා ඒක විනාශ කර මට්ටමටපත් උනත් ඒක නතර කරගන්න බැරුව කාමයේම නැත්නම් කාමයේම පාශයක් පාටපත් වෙලා ඒ විනාශයටපත් වෙන ගිලි නැහින ගතිය පැණි මුට්ටියට වැටිච්ච ඇඹලයා වගේ නැත්නම් මේ පැණි භාජනයකට වැටිච්ච ඇඹලයා වගේ ඒ රසමස උලම පාශයක් පාටපත් වෙනවා. ඒ බොහොම ප්‍රසිද්ධයි බාහිර ලෝකේ ඒතියෙද්දි බොහෝ විට ඒ කාමයේ තියෙන රස එළබන ගතිය නිසා වැටලා ගත කරනවා. ඒ ඒ ඕගහෙට නැත්නම් ඒ සැඩ වතුරට කාම ඕගහේ කියලා කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කාම ඕගහේ නැති කරන්නට නම් සීදී විනාසා ගන්න ඕනේ. එතෙන් මරණයෙන් පස්සේ මේක නැහැ කියලා හිතුවට සර්වඥාන්සේ පොඩි උපහාසයක් කරනවා මේ භවයේ කාමය සීදීනසා ගැනීමකින් හෝ මරණයෙන් පස්සේ නෑනව කියලා හිටියට එහෙම දෙයක් වෙන්නේ එයාට දිගින් දිගට මැරි මැරි උපදින භවයක් තියෙන තාක්කල් මේ මැරුණත් තව තැනක උපදින්නෙත් තමහලට මෙච්චරවත් කරුණු කාරණා තේරෙන්න බැරි තිරිසං ආත්මික වෙන්න පුළුවන් නැත්නම් මිත්‍යා දෘෂ්ටික ආත්මික වෙන්න පුළුවන් නැත්නම් අපායක නිති සතකිය වෙන්න පුළුවන් භූතේ ප්‍රේතෙක් වෙන්න පුළුවන් එතකොට කාමෝභේ ආදීනව විඳින අනිකුත් විශාල භව ඕඝ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අර අවබෝධ කරපු ਸਰවචන් වහන්සේලාට එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාට පිනුනට ලෝකේ ඉන්න උගව දෙනෙක් පිළිගන්නේ නැහැ. උගව දෙනෙක් පිළිගන්නේ මේ ඉන්නකම් කණ්ඩාය කනවා බොනවා විනයයෙන් ජීවත් වෙනවා. කාපල්ලා බොයිපල්ලා ජොලි කරපල්ලා කියන ගතිය. ඒකවල මරණයෙන් පස්සේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ දන්නේ නැති වුණාට භවය කියලා භවෝගය කියලා එයා දිගටම අරගෙන යනවා කර්මානුරූපව මරණයෙන් එහාට. ඊට පස්සේ මේ දෙක විග්‍රහ කරගත්තට පස්සේ කෙනෙකුට තේරෙනවා ඇයි මේක පේන්නේ නැත්තේ. මේ කාමයට මෙච්චරම ආධිනව පෙන්නනවා ගිනි අඟුරක් අතර ගත්ත කෙනෙක් වගේ අතේ තියාගෙන කන්ත වෙනවා. දැවෙනවා. ඒ වුණාට ඒක පේන්නේ නැහැ. ඒ වගේම මේ කරන දේවල් නිසා මේ ජීවිතේ අපි සැප විඳිනවය සෝබනයක් ගත කරනවා කියලා කිව්වට මරණයෙන් මත්තේ ඊගාවාත්මේ එහෙම වෙන බව බුද්ධ ආදී උතුමන් වහන්සේලා කිව්වට පිළිගන්නේ නැහැ. ඒ දික්ඨියෝගේ නිසා එක එකන ගත දික්ඨින අනුව ඒ Tamanට කණ්ඩ ඕනේ නම් කබර ගෝයා තල ගෝයා කරගන්නවා. තරගය කරන කනවා. නමුත් ඒකේ පේන ආදීනවේ නොතකා නොදැන අර මොහා වෙච්ච මෝහයටපත් වෙච්ච ditthිගතික తත්වය නිසා ගත කරන භාවයේ නිසා අපි සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා වචන දෙකක් ශාස්ත්‍රය හඳුනා ගන්නවා. හුඟ දෙනෙක් මේවා ගැන කතා කරන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කාමීටි තරම්ම ආසයි. ඒ නිසා හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව හරි හෝ වැරදි හෝ කාමයේ යෙදී ගත කරනවා. නමුත් යම් කෙනෙක් එහෙම යෙදෙන්නේ මේ මිනිස්සේ ඇත්තටම අහිංසකයි. නමුත් එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක නම් ඔච්චර තමයි එයාට හම්බ වෙන දේ. යම් කිසි කෙනෙක් ඊට වැඩිය කාමෝගේ ගැන දැනගෙන භවෝගේ දැනගෙන සියුම බැලුවොත් පේනවා ඒ ඊටාම නරක වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච කෙනා අහිංසකයි. මේ හිත හිතා කරනවා නෙවෙයි එයාගත දිට්ඨිය හැටියට තමයි මේ දේවල් කරන්නේ. මමත් ඒ වගේ දිට්ඨිය කියලා මාත් ඔය වැඩේම කරනවා. දැන් නම් මං හිතනවා මම සම්මා දිට්ඨි මම මේ හරි පාර දන්නවා යෝගෙම වැරදි පාර කරන එක නමට පේනවත් කියලා. නමුත් මමත් මැරිලා ගිහිල්ලා ඊගාව ආත්මෙ ඔය වගේ තැනකට ආවොත් මාතිමුත් ඔය මම නරකයි කියන වැඩ මායති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතෙමත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කිසි කෙනෙක් මදේර ප්‍රමාදයට ලක්ුණොත් මත් වීමකේ ඕ ප්‍රමාවකට ලක්ුණොත් අපි අදින් මිත්‍යා දෘෂ්ටි කන් කරන වැඩ ඕන තරම් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දිට්ඨියත් හැම කෙනෙක්ම ගසාගෙන යන මහා දියසරක්, දිය වතුරක්, දිය පාරක්, සඳ වතුරක්. ඊට පස්සේ විචාර කරනකොට තමයි මේ අවිද්‍යාව කියලා, අන්ධකාරය කියලා, නොදැනීම කියලා, මෝඩකම කියලා අපි මේක තව මට්ටමකට බහිනවා. නමුත් අද දවසේ ධර්ම දේශනාවට මම මූලික වශයෙන් තියාගන්න හිතානේ. ඉතින් මේ චතුරෝගවල ඕග හතරෙන් කාමෝග භවෝග පිළිබඳව අපේ තියෙන යම් දැනුම හරහා මේ දික්ටි ඕගයි කියන එක සාකච්ඡා කරන්නයි අද දවසේ අද දවසේ ධර්ම දේශනාවෙන් වෙන්නේ. ඉතින් මේ දික්ටි කියන වචනේ ත්‍රිපිටකයේ උඟක් සංග්‍රහ වෙච්ච විග්‍රහ වෙච්ච වචනයක්. නමුත් මේ පිරිසදියා පිරිසක් එක්ක වැඩ කරනකොට අපිට ගැඹුරක් මේකේ අවබෝධ කරගන්න දන්නා තැනකින් පටන් ගන්න. එතකොට තමයි අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මේ දීඨ්‍ය පිළිබඳව ඇති හැටි දැනගන්න පුළුවන්. ඒ වෙනත් තමයි ගැඹුරු දේවල් අපි ඉදිරිපත් කරගත්තා තුඟ දිනෙක ඒක දිරව ගන්න බැරුව, අදාහ ගන්න බැරුව මුලින්ම හිත වෙන තරකට යොමු කරනවා. ඒ නිසා මම හිතුවා මේ සම්මා දීඨ්‍ය විස්තර කරනකොට නැත්නම් මිච්ඡා දීඨ්‍ය විස්තර කරනකොට පස ආකාරයකට විස්තර කරන තරක් තියෙනවා සාසනයේ. ditthිය පස්සාකාරක් තියෙනවා. පළවෙනියම නැත්තම් දත යුතුයම පළවෙනිම දෘෂ්ටිය තමයි ශාසනික හැඟීමක් ආගමික හැඟීමකට යනකොට මිනිස්සෙක් ඇති කරගන්න කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කල කල දේ ඵල ඵල දේ කියලා අදහන ගතිය. හොඳ දේ කිරුවොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කිරුවොත් නරක දේ ලැබෙනවා. මේකට කියනවා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා. මේක නැති කිනාට කම්ම සම්මෝහය තියෙනවා. එයා හිතන්නේ මට මේ දුක ඉන්නේ. මට මේ කරදර ඉන්නේ. මට මේ අස්ථාන චෝදනා ඉන්නේ කර්මයෙන් කියලා. එයා හිතනවා නෑ නෑ මේ වෙනම කට්ටියක් ඉන්නවා මට කරදර කරන්න කියලා. වෙනම જાතියක් ඉන්නවා මට කරදර කරන වෙන පුද්ගල જાතියක් ඉන්නවා කරදර කරන කියලා. එයාට කම්ම සම්මෝහය නිසා මේ තමන්ගේම කර්ම ටිකයි මේ කරකලා ඉන්නේ කියලා තේරෙන්නේ නෑ. නමුත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන එක දන්නවා අද මට මේ යමක් ලැබෙනවා නම් අද මට යම් ආකාරයක ඉන්න පුළුවන් වෙනවා නම් ඒක මම ඊයේ කරපු දේ අනුව තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. නැත්තම් පෙර පහුවෙච්චි අවුරුදු වල ආත්මවල කරපු දේ. ඒක නිසා මේකත් එක තරහ වෙනවයි කියලා කියන්නේ දැන් ලැබිච්ච දේත් එක තරහ වෙනවයි කියලා කියන්නේ මගේ අතීතයත් එක තරහ වෙන එක. කම්ම සමෝහයට આવොත් අපි තුන නෑ මට කරදර කරන කෙනෙක් ඉන්නවා. මේ ඍතුගුණේ මට කරදර කරනවා. ආහාර මට කරදර කරනවා. එහෙම නැත්නම් මට කරදර කරන මට හතුරෙක් ඉන්නවා. ඒ මිනිස්සයා තමයි මේ කරදර කරන්න කියලා එයා මේ කම්ම සම්මෝහය නිසා හතුරන් ඉදිරි කාර්ය හොයාගෙන අර එක කර්මයක් දැන් ගෙවෙනකොට අලුතින් කර්ම රැස් කරනවා. අර වරදෝලා තේරුම් ගැනීම නිසා එහෙම නැත්නම් මේ තමන්ගේ ගෙවෙන කර්මය ක්‍රියාවත් කරන්න ඉදිරිපත් වෙති ඒජන්තවරයා පුද්ගලයා අල්ලගෙන එයත් එක්ක අපි ගහගෙන ගන්න ගිහිල්ලා අලුතෙන් කර්ම රැස් කරගෙන මේ මේ ඕගය මේ චක්‍රය මේ විෂම චක්‍රය කිලෝරක් කරගන්න බැරුව යනවා. එيشා යා කවදාකවත් හිතන්නේ අපිට ආම්බෙන් කවුරු හරි දැකලා බැන්නොත් එයා හිතන්නේ යාට බනින්න ඕනේ. කවුරු හරි අපේ දැම කරකම් කෙරුවොත් අපි දනුව මරන්න ඕන. නැත්නම් උගේ දේවල් හොරකම් කරන්න ඕන. ඉතින් සමහර අපි හිත මේ කරම කළා තියෙන්නේ අපි පෙර කර්මික විපාකයක් නම් ඒක දැන් ගෙවෙනවා. නමුත් අර මනුස්සයත් එක්ක රණ්ඩු කරන්න ගිහිල්ලා ඒ හොරකම් කරව මනුස්සයත් එක්ක රණ්ඩු කරන්න ගිහිල්ලා අලුතෙන් කරවත් කරගන්න. ඉතින් මේ අමනියෝ අසත්පුරුෂයෝ කම්ම සමෝහයේ තියෙන කට්ටිය හැම වෙලාවෙම සිදුවෙන හැම දෙයකින්ම සංස්කාර රස කරනවා. චේතනා පහල කරනවා. අදිෂ්ඨාන පහල කරන කරන හැම වෙලාවකදීම එක පැත්තකින් කර්ම ගෙවෙන අතර ගෙවෙන කර්මයක් පාස කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය නැති නිසා එයා අර්ධෙන් කර්ම රැස් කරනවා. ඒක නිසා ඒ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ පළවෙනි මට්ටමේ සම්මාදිට්ඨිය ගැන ගොඩාක් විස්තර තියෙනවා. අපි විස්තර කරන්න යන ආචාර්යන් වහන්සේලා සඳහන් කරනවා අපිට වැඩක් කරන්න ගියාම අපිට බාධාවක් පහළ වෙනවා. අපිට දුර්ලකමක් පහන වෙනකන් අපිට චෝදනාවක් එනවනම් අපි හොයලා බලන්න ඕනේ ඇත්තටම මේ වෙලාවේ මම ඒ කෙනාට හානියක් කරලා තියනවද? නැත්නම් මේ සමාජ ධර්ම හැටියට බලන්න මම වැරද්දක් කරලා තියනවා අපි ගිහලා සමාව ගන්නවා නේ සමාව වෙන්න මම එහෙම හිතන කෙරුවා නෙවෙයි කියලා අපිට කරත හැකි. ඊට පස්සේ සමහර ඒවා හිතෙනවා සමහර ඒවා තේරෙනවා මම මේ නියම ඍතුවේ වැඩ කරපො නැති නිසා කල්යල් බල්ල වැඩ කරන දන්නේ නැති නිසා මම අසාධාරණ විදියට මට බැට ගන්න සිද්ධ වෙනවා. ඒකෝට අපි දන්නවා මේ කල්යල් බල්ල වැඩ කරන නිසා ඍතුව දන්නේ නැති නිසා ඍතු දෝෂේ නිසායි කියලා. සමහර වෙලාවට තියෙනවා තමන් ගත්ත ආහාර වැරදි නිසා විවිධාකාර දුක්ඛිත කරදර වලටපත් වෙනවා. දීවැඩිය කාර්යය සීනි කන නිසා හොරෙක් හොරෙකුට කරන්න වැඩි කරදර කරගන්න. හතුරෙක් හතුරෙකුට කරන වැඩි සමාන කරලා ඉතින් මනස දිගටම සීනිව කරනවා. ඒකට දන්නවා. ඉතින් ඒකට අය මේ කාගකවත් දෝෂයක් නෙවෙයි. ඉතින් මනුස්සයා බනින්නේ දොස්තරට බනිනවා, ගෙදරදී මිනිස්සුන්ට බනිනවා. নানা ආකාර සින්දු කරන හැබැයි වැරදි. සමහර වෙලාවට තියෙනවා එහෙම කියන්න බෑ. ඍතු දෝෂයක් නෙවෙයි, ආහාර දෝෂයක් නෙවෙයි. කල්යල් බල වැඩ කරන දන්නේත් නේ. වෙනවනම් හිතාගන්න කියනවා මේක කර්ම දෝෂි කියලා. වෙන කර්මයක් ඒ කර්ම දෝෂය නිසා මේ වෙලාවේ හැටියට මට මේක වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඒක කරන මනුස්සයත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. අපි කියමු ඒ මට මරණ දඩුවම ඇවිල්ලා මගේ බෙල්ල ගහලා දාන්න කියනවා. ඒක වෙන්න තියෙන දෙයක් නං. ඒ වෙලාවේ බෙල්ල කපන ගහලයත් එක්ක තරහ වෙලා ඇති වැඩක් නැහැ. මේ මනුස්සයා කරන රාජකාරියක් මේ මගේ කර්ම දෝෂයක්. නමුත් ඒ මනසට අපි වෛර වෙලා තොටත් මේ වගේ එන ගහන්න ඕනේ තොගෙත් බෙලි කැපෙන්න ඕනේ තොගෙත් අම්මට තොගෙත් තාත්තට කිය කිය බනින්න පටන් අරගත්තොත් එයා එක කර්මයක් ගෙවෙනවා. ඒ මනුස්සයා කරන රාජකාරිය නිසා මේ මනසට කරන්න වෙනවා. ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා. ඉතින් ඒක විස්තර කරනකොට මේ පාවොක්සයාඩු ස්වාමීන් වහන්සේ කියනවා. තමන්ට තේරෙන හේතුවක් නැත්තම් මේක තමයි කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ. ඒ නිසා මම මේක කර්මය කියලා හිතාගත්තොත් ඒක හරියට නයිවිසට බඳින ප්‍රතිවිසක් වාගේ තමන්ට හිත හදා ගන්න පුළුවන්. බුදුහාමුදුර අපිට කියලා තියෙනවා. පේන හේතුවක් තියෙනවා නම් ගිහිල්ලා ඒක නැති කරපන් නැව නැත්නම් හිතාගනින් කර්ම දෝෂේ. කියපුවට පස්සේ අපිට ද්වේෂ කරන්න තරහ වෙන්න දෙයක් නැහැ. මොකද අපි දන්නේ නැහැ කර්ම කියන්නේ මොකද්ද කියලා. ඉන්සයි හිතා ගන්නවා මේකට ඉවසගෙන ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැතුව දැන් මේ ඉදිරිපත් වෙච්ච පනසත් එක රණ්ඩු කරන්න ගියොත්, ගහපා දෙන්න ගියොත්, ගැටෙන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. කද්දාකවත් කියලා වරක් නැහැ. ඒ සමේ අමනියත් එක ගත කරන ජීවිතයේ ඒ මිනිස්සයා මේ කර්ම ගෙවනවා මදිවට ගෙවෙන ගෙවෙන හැම කර්මෙම අලුතෙන් කර්ම බීජ රැස් කරනවා. ඒක බුදු කෙනෙක්වත් ඒක සුද්ධ කරන්න යන්නේ කරන්න බෑ. අනුකම්පා කරලා වැඩක් නැහැ. කරන්නේ මෙච්චරමයි. ඉතින් ඒකට යාට ඉතින් ඒ යන්නරන එකයි කරන්න. ඒකට ඒකට උපේක්ෂා වෙනවා. දරුවන්ට උනත් කියන දේ අහන්න නැත්නම් අම්මා අප්පා කියන දේ අහන්න නැත්නම් මොකද කරන්නේ? රටවැසියා වුණත් එහෙම කීන්ද යන්න නැත්නම් රජුරුම නොකරන්නේ. ලෙඩ වුණත් කීන්ද යන්න නැත්නම් දොස්තරම නොකරන්නේ. එතකොට ඉවසන්න පුළුවන් ගතිය තියෙන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට. එයා එතකොට දන්නේ නැති මට පුළුවන් හරි මං කරලයි මේ ඉන්නේ. මින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මැත්තේ මැරලා වැඩක් නැහැ. එයා කර්ම මත කර්ම රැස් කරගෙන යනවා. මම කම්මසගතා ඥාන සම්මාදිට්ඨියට පිංසිද්ධ වෙන්න මම ඊට පස්සේ මේකට අත තියන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් මමත් ඔතෙන්ද වැටෙනවා. මටත් මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නැත්තම් කියලා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අත්‍යවශ්‍ය යෝගාවචරයක්. යෝගාවචරය මේ Tamanට අයිතිවාසිකම් ඉල්ලනකොට Tamanට ඉල්ලන දේ නොලැබිලා විප්ලව කරනකොට දැනගන්න ඕනේ එහෙම අපිට විප්ලව කරාට අපිට සිව්පදේ ලැබෙන්නේ නැහැ. හොඳ කර්ම කළා තියෙන්න ඕන කල් ඇතුව. ඒ වගේම මම හටන් කෙරුවට මට අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. ඒකට ලැබීම තියෙන්න ඕන. ලැබීම තියෙනවා නම් කවුරු මට විරුද්ධකම් කෙරුවත් ඒක ලැබෙනවා. ලැබීම තියෙනවා නම් කවුරු ඇවිල්ලා මෙයාට දෙන්න එපයි කියලා මුරකාවල් දැම්මත් මේ ලෝකයේ හැදලා තියෙන කර්ම යන්ත්‍රයට. ඒ කර්ම යන්ත්‍රය දන්නේ නැත්නම් මේ මනුස්සයා ගියාම බලයි එක්කිනුට හොඳට හරියනවා, තව කෙනෙකුට හරියන්නේ ඒක සමාව කරන්න ඕනේ නේද? සමාදාන මේ තම සමාජයක් තියෙනවා කියලා බම්බු සමාජයක් මේකේ නෑ. මේකේ තියෙන්නේ කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, යංකම් මං කරිස්ථාමේති තස දායාදෝ <clears throat> භවිස්සාමේති කියලා කම්මං සත්‍යේ විභජති අදිතං හීනම් පනීතං. අපි මේ එකම බත්තරියෙන් කෑවට ජීරණ මට්ටම් වෙනස්. කනබත් ප්‍රමාණය වෙනස්. එක්කිනුර එක වහ වෙනවා එක්කිනුකට රස වෙනවා. ඉතින් මේක වළක්වන්න සමාජවාදී සමාජයන් හැතුවට එහෙම නැත්නම් මේ භෞතිකවාදී සමාජය හැදුවට කම්මසගතා ඥාන සම්මාදිටිය අපි කොටම සමෝසේ දෙන්න හැදුවට බුද්ධ ආධිත්‍යමනාසලා හීනකින් අත්විව හිතන්නේ. දන්නවා මේ ලෝකේ හැදිලා තියෙන කම්මසගතා ඥාන සම්මායසා කලකල දේ පළපළ දේ කියලා අපි සිංහලෙන් හදාන තියෙනවා. මේකට කියනවා කම්මසගතා ඥාන සම්මාදිටිය කියලා. ඊ ගාවට තියෙනවා සමත සම්මාදිට්ඨිය කියලා එකක්. මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨි වැඩ කරන්නේ සීල නැති මිනිහට විතරයි. යම් කිසි කෙනෙක් මේක දැනගෙන අඩු ගන්න දැන්වත් කට පරිසම් කරගනි. දැන්වත් කය පරිසම් කරගනි. අඩු ගන්න ඔය වෙන දේවල් වලට නයි වගේ පුම්බන්න යන්න එපා. වෙන පුම්බන්න යන්න නැතුව දැන්වත් කට කය වචන දෙක හික්මව ගත්තොත් මත්තේදී හෝ භවේ මත්තේදී හෝ මට මෙහෙම කරදරයක්වත් තියෙන්න පුළුවන් කියලා එයා කරන්නේ සීලෙක පිළිපදිනවා. සීලේ වැඩ කරන තාක්කල් සීලේ පිළිපදපු තාක්කල් කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ සීලෙවත් නැති බොහෝම මේ ත්‍රිසංඛා සමාන ජීවිත తీරකොට බොහෝම තදින් කම්මසකතා ඥාන සම්මාදිටි වැඩ කරනවා. මෙහෙම කිව්වයි කියලා වරතව ගන්න එපා. සර්වඥාන්සලත් කර්ම 12ක් බලපෑවා. අවසාන භවේ. දුන්නාන්සේට ගාණක් නැහැ. මොකද උන්වහන්සේ ඒක හොඳට දැරීමේ ශක්තියක් ඇති කරගෙන තිබුණ නිසා උන්වහන්සේට එකක්වත් බලපාන්නේ නැහැ. මොකද ඒ හිත හදාගෙන තිබුණ නිසා. නමුත් ඒ දේ වුණා නම් ශික්ෂාවක් නැති කෙනාට සාමාන්‍ය පුද්ගලයාට ඉෂාත බඳගෙන හඬනවා, කෑකොස්සන් ගහනවා, විතාප නගනවා, අඳෝනා නගනවා. ඇයි හත් දෙරියනේ මට මේ උනේ කියලා. පිළිගාවක් එහෙම ආවට පස්සේ හැම කෙනාම ප්‍රශ්න කරනවලු ඇයි මේක මට ආවේ අල්ලපු ගෙදරකට වෙන්න ඉබලේ කිසිම කෙනෙක් කවදාකවත් කැමති නැතිලු මගේ මොලේ දැන් ඊටාම සීක්‍රෙන් බෝ වෙන අර්බුදයක් තියෙන ඕක ඕක පිළිකාවක් ඔබ මාස දෙකෙන් මැරෙනවායි කියලා තීන්දුව දෙනකොට දොස්තරත් එක්ක තරහයි. ඒකේ තියෙන MRI ස්කෑන් එක දිහා බලත් ඒකටත් බයින. යකෝ මේ දන් දෙන මට මේ හිල්ලකින මට එන ගහන්න මේ මට පිළිකායනවා අර අල්ලපු දෙයකට හරි බලෙන්කෝ මේක. කොහොමද බාර ගන්න. ඒක එන්නේ මම සාප කරාට හරියන්නේ නැහැ වෙන්නේ සාප කරන වාරයක් පාසා ඊගාවාත්මෙත් පිළිකාවක් එනවා. මේ පිළිකායන්නේ හේතුව නිසා කියලා තේරුම් අරගෙන මත්තටවත් අඩු ගන්න මේක නොයෙන්ද දැන්වත් කඩපරිසම් කරගනි. දැන්වත් කය වචන සම්පරිසම් කරගනින් කියන තේරුම් ගන්න මිනිහ කියලා සීලයක් කියලා කියනයි කියනවා. එයා ඊට පස්සේ ආවට පස්සේ පිළිකාව ආවට කිඳිරි ගන්න යන්නේ නැහැ. කාට ඇහෙන්න කිඳිරි ගන්න? කිඳිරි ගෑ වෙනවා. ඒක වෙනම කතාවක්. ඉබේ කෙඳිරි ගෑවෙනවා. ඒකට කරන්න දෙන්නේ නැහැ. කෙඳිරි කාලා කාට සාප කරන්නද? මේ විදිහට සීලක පිළිපදපු කෙනා මේ කම්මසගතා ඥාන සම්මාදීට රොඩු උසලා බැලුවට පස්සේ යාට තේරෙනවා මේ සීලය හැමදාම රැකෙන්නේ සිල්වතුන්ගේ සිල් බිඳින වැඩ සිද්ධ වෙනවා සිල්වතියන්ගේ සිල් බිඳින වැඩ සිද්ධ වෙනවා සීලය කියලා කියන කය වචන දෙක හික්මීම පමණයි මේක අල්ල යන්න නම් සීලයක් yaadෙන්න නම් ඔත්තන කරේ හිත හදන්න ඕන. හිත හදන්න නැතුව සුදු රිදි අඳගත්තට හිත හදන්න නැතුව සිල්පද කියුවට හිත හදන්න නැතුව වැලි පොලෝක ඉඳගෙන හිටියට හිත හදන්න නැතුව බොමලෝක ඉඳගෙන හිටියට සිල්පද කියන එක විශ්වාස කරන්න බෑ. ඉතින් යා හිතාගත්තොත් මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය නැති කරන කම්ම සම්මෝහය නැති කරන සීලේ රැක්කට yaadෙන්නේ මේකට චිත්ත භාවනාවක් කරන්න. එතකොට සමත සම්මාදිට්ඨිය කියන එක අපට මුලිච්ච වෙනවා. ඒක මේ එදිනදා ජීවිතයේ දරුවෝ බෝ කරනවා, රස්සාවල් කොටනවා, ලාභ සත්කාර හොයනවා, ආර්ථිකව තීතපාන වශයෙන් වාසි ලබනවා කියන එක නෙවෙයි. ඒ ඒක කාම ලෝකයේ දෙයක් වුණාට මේ එක තැනක වාඩි වෙලා ඉකාරමුණක හිත තියාගෙන ඉන්න ගන්න එකත් මෙතෙක්කල් ලෝකේ කරපු নানা ප්‍රකාර අරමුණු વિશે දඟලපු එකත් අතර විශාල වෙනසක් තියෙන එක යෝගාවචර දරි. ඊතර ගිය ගමන් කරන්නේ විවිධ අරමුණු පෙන්නනවා. ඇහැට, කනට, නාසයට, දිවට දීකල පොහසත් කියලා හිතනවා. භාවනා කරන්න ආවට පස්සේ කියනවා අනේ මේ ඇහැට රූප නොපෙනෙනවනම් භාවනා කරනලා කනට ශබ්ද නැහැ නාසයට ගඳක් නොයනවනම් දිවට රසක් නොයනවනම් කයට වෙහෙසක් වේදනාවක් නොයනවනම් අනේ කොච්චර ලේසිද මට මූල කර්මස්ථානේ කරගන්න කොහෙද ඇත් දෙක වාගත්තර වාදී අර ගෙදර දාතලා දාපි ඔක්කොම පෙන්වන්න පටන් ගන්න සද්ද කනට නෑ වුණත් හිත හදාගෙන සද්ද අහනවා දි කටට නිකන් කියලා වුණනවා නායයට සමහරවිට කලහතුරුකින් ආයට භාවනා කරන්න ගිය ගමන් විවිධාකාර ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා මේ කය කූඹි ගුලක් වගේ. නිමෙහි පොදියක් වගේ. එහෙන් නලියනවා, මෙහෙන් තද වෙනවා, මෙහෙන් රත් වෙනවා, මෙහෙන් සීතල වෙනවා, මෙහෙන් බර වෙනවා, මෙහෙන් හැල් වෙනවා. මේකේ නිකන් වෙසක් තොරණක බල්පත් වෙනවා වගේ තමයි කය දැනෙන්නේ. ඒ මොකද මේක නටවල නටවල නලවල නලවල රූප පෙන්නලා නැටුන් නටවල තියලා ඉෂ්ටපංකවට හිටින්නේ නැහැ. ඉතින් මේ දෙක අතර වෙනස දකිනකොට අපි මෙතෙක් කල සංසාරේ ලැබීමක්, ලාභයක්, භද්‍ර දෙයක්, මංගල දෙයක් කියලා හිතුවනම් ඒ සියල්ලම අවමංගල්‍යයක් වෙනවා. සමත සම්මාදිට්ඨියට ගියාට පස්සේ. ඒක විවේක වෙන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මේ විවේකයේ හරියනකොට යාට තේරෙනවා එක අරමුණක සක්මනේ හෝ පරියන්කේ හෝ එදිනදා වැඩ කරනකොට හිත මගේ තියෙන්නේ මෙතනයි කියලා අරමුණේ මේකේ තියෙන කියලා දැනගත්තාම උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ හිත කෙලින්ම අරමුණක හිටිනවා. එතකොට තේරෙනවා අර මෙතෙක්කල් පොහසත් වෙලා ලාභ සත්කාර වශයෙන් උපයපු සියලු සම්පත්‍ය වලට වැඩිය මේ එක අරමුණක හිත කිටීමේ පිහිටවීමෙන් ඇති කරගන්නා වූ නිර්ාමිෂ සුඛය ඊ타මත්ම පිවිතුරුයි ඊ타මත්ම අසීමිතයි රණ්ඩු සරුවල් කරන්න දෙයක්වත් නැහැ කාම ලෝකේ හැමදාම දිනන එකට ඊර්ෂ්‍යාකාරෝ ඉන්නවා. කාම ලෝකේ හැමදාම කඹරන්න ඕන එක හම්බ කරන්නේ. නමුත් යම් වෙලාවක සම්ප සම්මාදිට්ඨිය පුරුදු කරගත්ත කෙනාට යමක් නොකර සිටීමෙන් තමයි ඒක හම්බ වෙන්නේ. කටමලා දුවලා දඟලලා නෙවෙයි නොකර සිටීම හම්බෙච්ච chance නම් මෙන්න මෙතන විතරයි. ඒ විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තියෙන්නේ. නමුත් අපේ න්‍යාය න්‍යාය කොට මේක කියලා දෙන්න කොච්චර අමාරුද? වැඩිම ඒගොල්ලෝ හිතනවා ප්‍රීති සුඛයේ තියෙන රූපවල නැත්තම් ශබ්දවල ගන්ධක රසක පහසක ඉතින් ඒකට තමයි අපි උදව් කරන්නේ ඇති වෙලා මැරිච්ච කෙනෙකුත් නැහැ ඉතින් ඒ නිසා මේ සමත සම්මාදිට්ඨිය කියන බොහෝ අරමුණු දිවිසේ නටන පිස්සු හැදිච්ච ඉරිලාවේගේ වගේ තිබුණ හිත එක තැනක එක තැන් වෙනකොට තියෙන මේ වෙනම මානසික මට්ටමක් ලෝකේ තියෙනවා ඒක ආගමානුකූල කට්ටිය දාන්නවා. ඒක ධර්මානුකූල මිනිසු කරනවා. ඒ මිනිස්සු මේ කාමෙන් පොඩ්ඩක් අයින් වෙලා ඒ කාර්මෝන තැම්පත් වෙන සමහරුන්ට ඒක හරියනවා. ඒක මේ ඉන්ද්‍රජාලයක්වත් මේ බීලවත් ඉන්ජෙක්ෂන් එකක් දීලවත් හිරිවට්ටලා කරන එක නෙවෙයි සමත සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. එතකොට එයා ඒ නීවරණ නැතිකම නිසා අර ඉදිරින් තියාගත්ත රූපය සමාදන් වෙලා ඒ රූපයට নিমগ্ন වෙලා ගංගා වතුරක යන මිනිසෙකුට හම්බෙච්ච හොඳ ආධාරකයක් වගේ මොහොතේ පාවෙලා යන මිනිහෙකුට හම්බෙච්ච පුංචි දූපතක් වගේ මේ හිතේ යම් සමාධියක් චිත්ත භාවනාවක් කරුවට පස්සේ අනේ බුදුහාමුදුරුව අපිට මේ පෙන්ලා දෙන්නේ මේ කාමයාගේ ආධිනව පෙන්ලා දෙන්නේ මේ සමත සම්මාදිට්ඨියක් ගැන පොඩ්ඩක් කියලා දෙන්නනේ අපිට මේක ගන්න පුළුවන් නම් ඒක නොගත්ත කෙනා බුදුහාමුදුරුවෝ දකින්නට වැඩිය සමත සම්මාදිට්ඨිය ඇති කෙනා බුදුහාමුදුරන් ඊට වැඩිය කොහොමද සලකන්නේ? මේ අම්මා අප්පටවත් දෙන්න බැරි සැපක් නෙමෙයි දීලා තියෙන්නේ. මොනම පන්ති පාඩම් කාමරයකවත් නැති සැපක් දීලා තියෙන එක අත්විඳින්න පුළුවන්. කියලා යාට තීරණ පටන් ගන්නවා අනේ මගේ ප්‍රිය හිත මිත්‍ර ඇත්තන්ද මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නතර වෙන්න එපා. ඊට පස්සේ මේ සමත සම්මාදිට පොඩ්ඩක් යන්න. පුළුවන් වෙච්ච වෙලාවක ජීවිතයේ තුන් යාමෙන් එක යාමයක තින්න මඤ්ඤ තරං යාමම් පටිජග්ගෙය පඬිතෝ පඬිත මිනිස්සයා මේ කය තැම්පත් කරලා හිත තැම්පත් කළා අරමුණක හිත තැම්පත් කරනවා ඒක මේ ලෝක විශ්ේ කොහොමකත් උගන්වන්නේ අන්න ඒක කරපන් කියලා තේරුණ කෙනාට තේරෙනවා මෙතන කෙනෙකුට දෙන්න බැරි බුදුහාමුදුරුවගේ උත්මේක විතරක් හිතන යම් සම්මා දිට්ඨියක් තියෙනවා. අන්න ඒකට ගියාට පස්සේ යාට ඒ අසුචි වලක ඔළුවෙන් හිටගෙන මිනිස්සු හිටපත් මිනිස්සෙක් වගේ හිටපු කෙනාට කෙලින් හිටගෙන නහය උස්සන්න පුළුවන් මට්ටමට එනවා අසුචි මට්ටමින් උඩට. ඒකට පේනවා උඩ පැත්ත වෙනස්. මේ මෙතෙක් කල මේ අසුචි ඇතුලේ ඉඳගෙන තමයි මේ කාම රටන කරේ. ඔළුව ඉස්සවා වගේ අර තීරණ පටන් අර ගන්නවා. ඊට පස්සේ හිතෙනවා මේ කම්මසගතා ඥාන සමාධියට කොච්චර තිබ්බත්, තීල කොච්චර තිබ්බත්, දානෙ කොච්චර දුන්නත් මේ සමත සම්මාදිටියේ එනකන් මනුෂකමේ පාපා අංග පාර්ථයක් සම්පූර්ණ වෙන්නේ අන්තභාගයක් තියෙන්නේ. මේක ආවට පස්සේ අර පුදුමාකාර පිරිචිගතියක් ඇති වෙන එකට කියනවා සාසන සම්පත්තියක් කියලා. ඉතින් මේ භාවනා කිරීමෙන් ලබන මේ සම්පත්තිය මොන්නම ධර්මිෂ්ඨයෙක්වත් ප්‍රතික්ෂේප කරන්නේ දිව්‍ය බ්‍රහ්මයේ පවා අගය කරනවා ලබන්න දුෂ්කරයි. හැබැයි ලබන්න පුළුවන්. අන්න ඒක කරන්න ඕන කියලා. ඉතින් ඒක තමයි ඔය සමත සම්මාදිට්ඨිය තමයි දැන් කාම භවය කාමයට නතු වෙලා ඉන්න මනුස්සයාට කාමයේ ආධිනව පේන්නේ කාම යෝගයට වැටෙනවා. නමුත් කවදා හරි ඥානයේ පහළ වෙච්චාම කාම යෝගෙන් විසංයෝග වෙන්න හිතෙනවා මේ ඇති මේ කාමයේ ඇති මට පොඩ්ඩක් මේක අයින් වෙන්න ඕනේ කියලා ඒකට එයා කම්මසගත ඥාන සම්මාදීට පාවිච්චි කරනවා ඊට පස්සේ එයා යනවා චිත්ත භාවනාවට ගිහිලි වෙලා නීවරණ අයින් කරගත්තට පස්සේ එයා ඒ කාම භවයෙන් අයින් වෙලා රූපයක් කාම භවයෙන් විසංයෝග වෙලා රූපයකට නැත්නම් රූප කර්මස්ථානට අපි ඒකට සාමාන්‍ය භාවනා විලා මේ ශාසනය කියන්නේ රූප ධානයකට කියලා කියනවා. තවත් විශාල කරලා කියනවා රූප භවයට වැටෙනවා. ඒ රූප භවයට වැටුණාට පස්සේ යාට තේරෙනවා එක අරමුණක හිත තියාගෙන අපි මෙතෙක්කල් කතා කරපු දේවල් අනු බැලුවොත් එහෙම වාඩි වුණාට පස්සේ මම වාඩි වෙලා ඉන්න භවයේ හිත පවත්වා ගන්න පුළුවන් විනාඩි 10ක් 15ක්. දන්න මං ඇවිදිනවා නෙවෙයි දැන්. හිටගෙන නෙවෙයි. පුතියගෙන ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ සක්මන්ට ගියාට පස්සේ දැන් ඇවිදින කයේ හිත පාත්තන්න පුළුවන්. මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදිමින් ඉන්නේ. එහෙනම් දැන් ඇවිදිනකොට මට මේ වම දකුණ තේරෙනවා කියලා. ආන්නේ මේ විදිහට යන්න ගියාට පස්සේ ආට හිතෙනවා ඒකෙදී ලැබෙන මේ චිත්ත විවේකය නැත්නම් ඒක ලැබෙන මේ සුව සේවාව මොනම රූප දත්ත ගන්ධ රසකින්වත් ගන්න බෑ. නිසා මේක තවත් සියුම් වුණොත් ඒ ලස්සනටම පෙනෙන්නේ රූප ධානවල පළවෙනි ධානයේ ලැබපු කෙනා ඒ නීවරණ යටපත් කරලා අසුචි වලකින් ඔළුව ඉස්සුවා වගේ නහයෙන් උඩ ඉස්සුවා වගේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ අසුචියේ ගෙලිලා ඇහ කන දිවනාසේ ඔක්කොම අසුචියේ ගිල්ලා හිට මිනිස්සේ කන්දන් ඔළුව ඉස්සුවා වගේ ඒ පළවෙනි ධානයේ ලැබපු කෙනාට තේරෙනවා කාම භෝගී ඉන්න කම් නරපණුවන්ගෙන් තන්තන් ඔළුව ඉස්සුවයි කියලා. එයා ඊට පස්සේ හිතුවොත් මේ පළවෙනි ධ්‍යානයට වැඩිය ප්‍රීති සුඛ දෙක අතින් හොඳයි දෙවෙනි ධ්‍යානය කියලා. එයාට ලැබපු රූප ධ්‍යානය තව සියුම් කරලා විවේකජම් පීචි සුඛං විවේකජෝ ප්‍රීති සුඛයතාව දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන්. අර මිතින් දෙන්න උදව් කරපු රූපය, රූපාරම්මණය, අරමුණ තව සියුම් කරනකොට ඊට වැඩිය අර තිබිච්ච සැපේ සියුම් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය ඉඳලා තුන්වෙනි ධ්‍යානයට යන්න හදනකොට ඒ ලැබෙන සුඛය පළවෙනි ධ්‍යානෙදි ලැබෙන්නේ නැහැ. ඒතකොට පේන මේ ලැබිච්ච රූපය නැත්නම් ගොඩේන්න උදව්වට ආදාට ගත්ත මේ රූපය ගෙවම් කරන්න ගෙවම් කරන්න විතක්ක ਵਿਚාර පීච සුඛයක අගතසයිද පළවෙනි ධ්‍යානයේ ඉඳලා ඊගාට අවිතක්කං අවිතාරම් විවේක ජම්පීති සුඛං ဒုတိ ය ධ්‍යානං පටිජහයි උපතම්පජ්ජ වීරදි විතක් ਵਿਚාර නැති පීච සුඛ සහිත දෙවෙනි එකට යනවා ඊට පස්සේ ප්‍රීතියක් නැතුව සුඛ සහිත යනකොට වෙන්නේ අර අරමුණු කරපු අරමුණ එnde එnde එnde එnde සිුම් වෙනවා ඒකට යාට තේරෙන්න පටන් ගන්නවා මේ කාමයෙන් අයින් වෙන්න උදව් ගත්ත මේ රූපය ගෙවම් කරන්න ගෙවම් කරන්න ඒ ලැබිච්ච සුඛය තාම සුකමතර සියුම් තත්ත්වයටපත් වෙනවා. එතකොට යා රූපේ ගෙවම් කරමින් ගවම් කරමින් අරූපේ දිහාවට රූපේ සූක්ෂමතක් වලට යන්න පටන් ගන්නවා. ඒක මේ කාම ලෝකේ ඉන්න අයට ඕ. එහෙම නැත්නම් මේ මිච්ඡාදිත්‍තික කෙනෙකුට හෝ සමත ධානයක් නැත්නම් සමත සමාධියක් නොලැබිච්ච කෙනෙකුට හිතා ගන්න අමාරුයි. නමුත් මේවා කරන්න පුළුවන් දේවල්. ගිහිල් වල යම් වෙලාවක ඒ සුඛ සහිත තුන්වෙනි ධ්‍යානෙ ගියා නම් පේනවා. ඒ සුඛයට යනකොට ආනාපානයේ දෙක වෙනසල්ලා ගන්න බැරි තරම්. මේ ආස්වාසියද මේ ප්‍රස්වාසිය කියලා වෙනසල්ලා ගන්න බෑ. හැබැයි දන්න හොඳටම ඉන්නේ සතියේ. හොඳටම දන්න මේ ගොරෝසු ආනාපාන දැන් ගිවිං වෙලා තියෙන්නේ. සියුම් වෙලා තියෙන්නේ. ඒක නිසා ආස්වාදය ආස්වාසය ආස්වාදයක් වෙනවා. යාර ගන්න හුස්මක් පාස මුළු කයම නිකන් සීතල වතුරක බසලා තියෙනවා වගේ බුදුහාමුදුරු දෙන් පෙන්නන්නේ මානෙල් පොට්ටුවක් වතුරේ ගිල්ලා තියෙනකොට ඒක හාත්පසින්ම සීතල වෙලා පෙඟිලා තියෙන වගේ තමයි තීරණ පටන් අර ගන්නවා මුළු චිත්ත સંතානෙම බොහෝම සීතල වෙලා තියෙනවා කියලා. ඒකට ගුරුචර දෙමේ ඥානපනේ සිවුම් වෙනවා. මෙයා දන්නවනම් මේකත් ගෙවිලා ගිය වෙලාවේ නැත්නම් මේ ආනාපානයත් සම්පූර්ණ ගියාට පස්සේ ඒ චතුත්ථ ධ්‍යානට යනකොට ආනාපානෙ නොදැනින්න නොදැනින්න සියුම් තත්වලට යනවා. ඊට පස්සේ ආනාපානෙ කිසිත් නැති අවකාශයක් හිස්තනක් විවේක ස්ථානයක් හුදකලාවක් පේනතෙක් මානෙට එනවා යාට. අර ගත්ත රූපෙත් කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය හරහා ඇති කරගත්ත මේ රූපාරම්මණය ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න වෙන්න ඒ අරූප தത്വෙට හිත වැටෙනවා. යාගේ දක්ෂකම හැටියට තමයි ඒ රූපේ ගෙවන් කිරීමයි මේ භාවනාදී කෙරෙන්නේ. ඉතල රූපේ උපයන්න ඕනේ. උපයාගත්තට පස්සේ රූපේ මත ඉඳගෙන ඒක ගෙවන් කරන්න ඕනේ. ගෙවන් කරනට අරූපේ එනවයි කියන එක අපි අද දවසේ ධර්ම සාකච්ඡා වෙලාවේදී ටිකක් මතු කරගන්න උත්සාහ කරා. අන්නේම ගියාට පස්සේ තියෙනවා මේ ඇතිවෙච්ච මේ රූපයෙන් ඇතිවෙන මේ රූප ධානා සුඛය. සමත සුඛය. නැත්නම් චිත්ත භාවනා සුඛය, සමාධි සුඛය. ඊට පස්සේ ඇතිවෙච්ච රූපයත් ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඇතිවෙන මේ අරූපී తত্ত্বය මේ සාමාන්‍ය කාමභෝගී ඉන්න කෙනෙකුට මොන විදියෙන්වත් කල්පනා කරලා හිතා ගන්න අමාරුයි. ඒක හරියට කියනවනම් වතුරේ ඉන්න මාළුවෙකුට ගොඩ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. එයා දන්නව ගොඩ තැම්මොත් ගැහිලා නැහිනො. නමුත් ඉබ්බට තේරෙනවා වතුරෙත් ඉන්න පුළුවන් ගොඩත් ඉන්න. මොකද ඉබ්බ කියන්නේ ඔබේ ජීවිතේ. ගෙම්බට තේරෙනවා ඕන්නම් ගිහලා මාළුවත් එක්ක යාළු වෙලා මාළුවට කියලා දෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අඹ ඉන්න එකට ගොඩ ජලය කියලා කියන්නේ. මේට වෙන ලෝකයක් තියෙනවා. ගොඩ ජීවිය මාළුවගේ පිස්සු උඹලට මම උලේ නරක් කළාද මං කොහෙද ගොඩ කියලා ජීවත් වෙන්න පුළුවන් දාපු ගමන් මැරෙනවනේ ගැහෙනවනේ නෑ නෑ ගැහෙන්න ඕන නම් ගැහෙන්න පුළුවන් උඩ ගිහිල්ලා ගැහෙන්න නැතුව ඉන්න පුළුවන් කවදාකවත් මාළුවට තේරෙන්නේ ඒ වගේ අපි ඥාතියින් අපි කිව්වොත් භාවනා කරන්න ගිහිල්ලා අපි හොඳට සීතල වෙලා අතපය හොදාගෙන ආවිල්ලා මේ කොට් එක වාඩි වෙලා සපතේ සමමිතිකෝ ඉන්නකොට හරි පුදුම සුඛයක් දැනෙනවා කියලා අර මිනිස්සු කියාවේ පිස්සු උඹලගේ හොලේ නරක් වෙලා එහෙනම් මිනිස්සු මෙච්චර කොට්ට වෙට්ට හදාවිද මේ මේ ගෲප් බාන්න තියෙනවා. උඹලා කියනවා මිබිම වාඩිලා නිකන් කොට්ටක ඉන්නකොට ඔච්චර හැපයක් තියෙනවා. ඇයි මෙච්චර මේ යාන වාහන හදන්නේ? ඇයි මෙච්චර මේ ඇඳකුරු පොට්ට හදන්නේ? ඇයි මෙච්චර මේ මිනිස්සු සල්ලි ගෙවන්නේ? එහෙනම් ඔක්කොමලා ඉතින් කොට්ටක් වාඩිලා ඉන්න තියෙනවානේ. මොනම තාලෙන්වත් කාමභෝගියාට තේරෙන්නේ නැහැ මේ සුඛෝපභෝගයෙන් තොරව ඉන්න පුළුවන් සැපක් තියෙනවායි කිය. බුදුරජාණන් වහන්සේ විතරයි සඳහන් කරන්නේ ඇත්තේරියා කොළ වැටිච්ච පොළවේ සිවුර එලාගෙන ලෝකේ උත්තරම සැපේ දෙන විනෝද වෙන නිින්ද යන මිනිසෙක් විදියට බුදුහාමුදුරුවෝ විඳිනවා. සුද්ධෝදන රජු පිළිගන්නේ මේක. යතෝදරාව පිළිගන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ඇටීරියා කොල්ල ටිකක් උඩ පිටුරක් කළාන ජොලිය බුදියාගෙන ඉන්න අයියා. කවදාවත් කැමති නැහැ. හැබැයි සුද්ධෝදන රජුන බුදුහාමුදුරු වගේම කල්ප ගාණක් පෙරම් පිරුවා නිවන් දකින්න. හැබැයි මගේ පුතාට කරදරයක් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. පුතා කියනවා අපච්චිට නෑ මං හරි ජොලිය ඉන්නේ කියලා. යසෝදරා කියනවා ගව්වෙන් ගව්ව දිව මාලික දේවා අතරයි මේකයි කියන්නේ මගේ සුකුමාර කුමාර පැටියට අනේ මෙහෙම දුකක් නම් වෙන්න බෑ කියලා බුදුහාමර කරන මේ මෝඩ යක්ෂණී ඔබ දන්නේ හැකේ හැටියට බලන්න ඔබ රාජසපේ රජගෙදර තියෙන තියනඩේ ලක්ෂ ගුණයක් සැපසේ මම ජීවත් වෙනවා මේ හිඟන්නේක් විදියට කියලා. රාහුල පුංචි කුමාරට බුදුහාමර කියන තින ඔච්චරයි. ඒ අනුව මේකේ තියෙන සුඛේ කහදාත් කාම්භෝගයට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තේරුණාට පස්සේ යම් දවසකට හිතන්න මේ කාමයේ ඉක්මවල ලබාගත්ත මේ රූපයක් නැත්නම් මූල කර්මස්ථානේ මුදුප්පත් කර ගැනීම උතුම් තමයි. ඊට පස්සේ මූල කර්මස්ථානේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඊටත් වැඩිය සුඛමතර ඉතාම සියුම් සැපයක් ලබනවා. මේකට ආසාවක් ආවොත් මොකද වෙන්නේ කියලා. දැන් කාමයට ඇතිවෙච්ච ආසාවට වැඩිය අනිවාර්යයෙන් මේක මොකාදෝ මොකාද බදාගත්තා වගේ අල්ලනවා. ඒකට කියනවා මේ කම්මසගත ඥාන සමාධිත්‍ය ඉහාට ගිය සමත සම්මාදිට්ඨිය තියෙනවා සමත මෝහයක්. ඒක නිසා ධ්‍යාන භාවනා කරන අය එරතම් භාවනා හරියේ මිනිස්සු අර කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ දැන් මේ අල්ලගත්ත සමාධියත් එක්ක පුදුමාකාර බැඳීමක් ඇති කරගන්නවා. හරි සාධාරණයි ඒක. නමුත් අසාධාරණයි ඉදිරියට යන්න බාධා වෙනවා. එතකොට බුදුජානනාංශ කියනවා එහෙනම් දැන් සමත සම්මාදිට්ඨියට ආවට පස්සේ දැනගනින් ඔබ දැන් ආයත් එකක් අල්ලලා තියෙන්නේ. ඔය අල්ලගත් එක පිළිබඳවත් අර ඒක වගේම ආදීනව සලකලා ඕකටදී බැඳීම නැති කරන්න නම් මේ ඇති වෙච්ච තමන් භාවනාවෙන් ඇති කරගත්ත මේ රූප ලෝක සැපය අරූප ලෝක සැපය බැඳීමකින් තොරව කෑදරකමකින් තොරව තෘෂ්ණාවකින් තොරව කරන්න නම් ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. ඒක තමයි අද භාවනා ලෝකේ අඩුම දේ. එකක් තමයි කවුරුවක්වත් කාම ලෝකෙ ඉක්මවලා භාවනා කරන්නෙමත් නැහැ. කෙරුවට ඒක සාර්ථක වෙන්නේත් නැහැ. සාර්ථක වෙච්ච මනස අනිවාර්යයෙන් මේක ගිලෙනවා. අනිවාර්යයෙන් මේක අල්ලවදා ගන්නවා. මේ මගදී හම්බෙච්ච සැපය හරීම භයානකයි. ඒ විපස්සනා සම්මාදිට්ඨිය උගන්වන ගුරුවරු හරියට මේක නිදර්ශනගෙන හරපානවා. මේ භාවනා හරියෑමම නිවනට බාධාවක් කියන්නේ. මෙතන භාවනා කියලා අදහස් කරන සමත භාවනාව. ඉතින් ඒක නිසා මේක සමත කරන කට්ටිය විපස්සනා කරන කට්ටිය යුද්ධ මේ යුද්ධ ප්‍රකාශ කළා තියෙනවා කියන තමයි මේ කතාවේදී තියෙන්නේ. සර්වචන් වහන්සේ බුද්ධත්වයේ ලබන්නට යන ගමනේදී ඔය සමත භාවනාදී දක්ෂ වෙච්චි ප්‍රසිද්ධ පුද්ගලයෝ තුන් දෙනෙක් හම්බුණා සර්වචන් වහන්සේ. එක්කෙනෙක් තමයි ආශිත තාපසයා. ඉපිතිලා හත් දවසේදී මාලිගාවට ආවා. සුද්ධෝදන රජු වන්දනා කරන්න ගියා. ගියාට පස්සේ මේ පුංචි කුමාරයා කකුල් දෙක ගිහිලා අර තාපසයාගේ ජටාවේ හිටියයි කියන කතාව අපේ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. නමුත් මේ මේ අසිත තාපසය කියලා කියන්නේ අරූප ධ්‍යාන දක්වා ඉපදවලා ඕන වෙලාවක අරූප ලෝකයට යන්න පුළුවන් තරම් හැකියාවක් තිබුච්ච කෙනෙක් කියලා තමයි පොතේ සඳහන් ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරනකොට මුල් කාලේ අවුරුදු 6 මුල් කාලේ මේ ආලාරකාරාම මුද්‍රකාරාම පුත්‍ර කියලා දෙන්නෙක් ළඟට ගියා සිද්ධාර්ථ තාපසතුමා ඒක සුමානකින් ආලාර කාම ආලාම ළඟට ගිහිල්ලා හත්වෙනි ධ්‍යානෙ දක්වා මේ සිද්ධාර්ථ තාපසය උපදවගත්තා. ඒ කියන්නේ නේව සංඥා අකින්චඤ්ඤායතන දක්වා දිනු කරගත්තා. ඒක මහ විශාල දිනුවක් ඒ කාලේ ගුරුවරයා දැක්කේ නැහැ කවදාකවත් මෙච්චර දක්ෂ ගෝලෙක්. කිව්වා අපි දෙන්න මේක තුලයි ඊට පස්සේ නම් පන්තිය හසුරුවමු. ඔයා 250 ගන්න මම 250 ගන්න පන්තිය ඉන්නේ ඔක්කොම 500යි කියලා. ඒ සිද්ධාර්ථ කොට අපසුසුමා දැනගත්තා මේක භව තණ්හාවට අහු වෙලා තියෙන්නේ. උපයා ගත්තට ඒක කෙලවර කරගෙන මෙයා ජීවත් වෙන්නේ මම යන්නේ මෙහෙම ගමන කරන වෙයි කියලා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා එයා ඒක අතහැරියා. යෝ ගුරු නෑ නෑ මේක මම උපයාගත්ත එක හරි. නමුත් මගේ කෙලවර මේක නෙවෙයි. ඊට පස්සේ උද්දකාරාම පුත්‍ර කාර්යය පස්සේ අටවෙනි ධ්‍යානෙත් තරම් දුන්නා. ඊට පස්සේ කිව්වා මෙච්චර ඉක්මනට සුමාන දෙකකින් ඒක ඇති කරගත්තා. ඊට පස්සේ කිව්වා මම කැමැති මගේ ශිෂ්‍ය භාවය දෙන්න. මගේ પરම්පරාව බාර දෙන්න කැමැති නතර වෙන්න. නතරුනේ නෑ. නතරුනේ නෑ. ඊට පස්සේ හය අවුරුද්දකට පස්සේ නිවන් දැක්කට පස්සේ සරුවච්චන්සේ කල්පනා කරලා බලුවා මම මේ දේශනා කරන ගැඹුරු ධර්මයේ දේශනා කරන්න ලෝකේ කවුද ඉන්නේ කියලා. ඉන්නේ ආලාර කාලාමේ උද්දකාරාම පුත්‍රය විතරයි. අනික කාටවත් තේරෙන්නේ නැහැ මොකද ඒ දෙන්නා ඒ තරම්ම කාමයෙන් ඈත් වෙලා රූප ලෝකයෙන් ඈත් වෙලා අරූප ලෝකෙ තාම සියුම් කරපු මනසක් ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතින් මුද්‍රයන්සේ කල්පනා කරලා ඉස්ලාම් ධර්මයේ දේශනා කරන්න ආලාර කාරණෝත්තරාම් පුත්‍ර නමුත් ආලාර කාරණමිට සුමානකට ඉස්සලා මැරිලා. දැන් ඉපදලා ඉන්නේ අරූප භවයක බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ. මනුෂ්‍යෝගේ කියන බුදුහාමර පයින් ගිලා හරි බණ කියනවා. ඊට පස්සේ උද්දකාරාම් පුත්‍ර බණෝට ඊයේ රැ නැති වෙලා. අරූප භවයේ ගිහිලා උපදලා තියෙන්නේ අරූප භවයක ඉන්නකොට කන් ඇහෙන්නේ කන් නෑ ඇස් නෑ රූප පේන්නේ ඉතුරු ඉන්ද්‍රිය ටිකක් තියෙනවා ඉතින් බුදුරජාණන්සේ වහාම ඒ කට්ටියට බණ කිය බුදු කෙනෙකුට ඕන වුණත් බණ කියන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකේ විපස්සනා ධම්මාදීටේ පෙන්වන්න හදන ගුරුරු පෙන්නනවා. ඒක අල්ලගෙන ඒකෙන් ඒක අතහැරලා එහාට නොගිහින් මැරුණොත් ඒ උපදින භවයේදී බුද්ධ කල්ප කීයක් හරියට අයිස් පිට් එක දාපු ලීස් කැරට් ටිකක් තිබ්බා වගේ සීතල කරලා තියන්න පුළුවන්. අයිස් පෙට්ටියේ තියෙනකන් තියෙයි. හැබැයි ලෝකෙ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. බුදුරු පහළ වෙලා යයි මොනවත් තේරෙන්නේ නැහැ. ඒ සර්වචන්නාචෙත් මේක කියනවා මේ රූප භවයේ අවශ්‍ය අරූප අවශ්‍ය ඒකත් ඇවිල්ලා ඒක ඉක්මවන්න ඕනේ. ඉක්මවන්න නම් මෙච්චර අමාරු උපයාගත්තා වූ මේ රූප භවයේ සහ අරූප භවයේ ආදීනව සලකනවායි කියන එක. ඒක තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. තමන් කොච්චර ලස්සන සමාධියක් ඇති කරගත්තත් ඒ සමාධිය අනිත්‍යයි. ඒ සමාධිය දුක පිණිස හිිනවා. ඒ සමාධිය මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ලබන ලබන රූප සමාධියක් නැත්නම් රූප ධානයක් නැත්නම් රූප ධානා සමහිතක් එනෝ ඉස්සල්ලා ඒක බොහොම සාදරයෙන් උපේලා. ඒක කොච්චර පුරුදු කරනවද කියනවනම් තමා විශ්ීම උපේන ලද මේ රූප ධානය නැත්තම් රූප සමාධිය අනිත්‍ය දෙයක් විදිහට දුක්ඛ දෙයක් විදිහට අනාත්ම දෙයක් විදිහට බලනවා. එහෙම නැත්නම් අරූප ධානයක් ලැබුවත් ඒක අනිත්‍ය දෙයක් විදිහට දුක්ඛ දෙයක් විදිහට අනාත්ම දෙයක් විදිහට බැලීමට අපි කියනවා විපස්සනා කරනවා. ඒකට කියනවා ඒ ඒක හරි අමාරු දෙයක්. උපමාවකට දෙන්න තියෙන්නේ ඇහැලේපොළ කුමාරියාමි තමන්ම වදාගත්ත දරුවා තමන්ම වනේ දාලා තමන්ගේ මෝල් ගහින් ඇල්ල මරනවා. ඉතින් කාටද පුළුවන් ওই වැඩේ කරන්න? තමන් වදාගත්ත දරුවට නැද්දකින් නොපතන් නොදොමකින් කියන්න බෑනේ. ඒකේ මේ උපයා ගන්නලද මේ සමාධියත් අනිච්චන් දුක්ඛං අනත්තං කියලා සලකනවයි කියන එක අමාරුකම නිසා ඒ ඕග අතර ඕග කියලා කියන්නේ සැඬ වතුරු. අහුවෙලා ගසාගෙන යන දේවල් මේ දිඨෝගය. දිඨි තමන් උපයා ගන්න ලද්දදී මමයේ කියා ගන්න හිතා ගන්න එක තමන් උපයා ගන්න ධ්‍යානෙ මගේ කියලා හිතා ගන්න එක ඒක මම කියලා හිතා ගන්න දිට්ඨිය ඒ මිනිස්සයා හාත්පසින් වට කර ගන්න. ඊට පස්සේ මනසට ආයතනින් ගොඩේමක් නැහැ. ඉතින් ඒක නිසා මේ යෝග අවචරයට මේ සමත ධ්‍යානයක් හෝ නැත්නම් සාමාන්‍ය සමත සමාධියක් හෝ ලබාගත් කෙනාට ඒ ලබා ගන්නා ලද සමත සමාධිය හෝ නැත්නම් සමත ධ්‍යානයත් තාම මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ ඉක්මවල නැහැ කියලා තේරුම් ගන්න තරම් දික්තියක් දිෂ්ටි පිරිසුදුවක් ඇති කරනවා කියන එක සාධාරණව කියන්න වෙනවා බුද්ධ ආගමට අයිති නැහැ වාගේ. මොකද බුද්ධ ආගම හැම වෙලාවෙම ආගමක් වශයෙන් මෙහෙම දේවල් වලට සමත සමාධියකට බැඳලා ආගම්ම වාගෙන චාරිත්‍ර හදාගෙන උත්සව හදාගෙන එතනින් එහාට යන්න දෙන්නේ නැති බන්ධනයක් තියෙනවා මේ. ඒ නිසා බෞද්ධයාට වුණත් යම් වෙලාවක මේ දිඨෝගය කියන එක දිඨෝගය කියන එක සමත සම්මාදිට්ඨියේ ඉඳලා විපස්සනා සම්මාදිට්ඨිය නම් ගන්න ගියාට පස්සේ එයා මෙතෙක් කල අගේ ආඩම්බරය කරපු දේවල් පවා අනිත්‍යයට යටයි දුක්ඛට යටයි අනාත්මයට යටයි කියලා පිළිගන්නකොට එතන තියෙන අපහසුතාවය යෝගාවචරයපත් වෙන ඒ පෙළෙන తত্ত্বය හොඳට තේරෙනවා කමඨං සුද්ධ කරනකොට. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ භාවනාව හරියාගෙන යනකොට මොකක් ගන්න ඕනද මොකක් අතාරින්න ඕනද කියලා. අපි ඇල්ලුවොත් ආසාවෙන් අල්ලන්නම කාමයේ දනවන දෙයක්. නමුත් මෙතන බුදුරජාණන්සේ කියනවා කාමයේ දනන දෙයක් ඇල්ලුවොත් ඔබ කබලෙලිපට වැටෙනවා. ඒ නිසා කාමයේ දනවන දේ අතහැරලා නිකාම කාමෙන් තොරදී අල්ලනවා කියන එක කියලා දෙන්න ගුරුවරයෙක් එතන නැහැ. ඒ භාවනා කරනකොට එතන නැහැ. එයාට ඒක දිට්ඨිය තියෙන කම්ම විපස්සනා සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. භාවනා කරනකොට මතුවෙන ඉදිරිපත් වෙන මට දැනෙනවා, තමහට පෙනෙනවා, සමහරට ඇහෙනවා, සමහරලාට හිතට වැටෙනවා. මේක මේක ගන්න ඕනේ, මේක හලන්න ඕනේ කියන එක මොනම විදියකින්වත් කාටවත් උදව් කරන්න බෑ. ඒ නිසා සරුවචන් ආංශේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ජානතෝ භික්ඛවේ පස්සතු ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මේ භාවනා කරනවා සමහරට පහසුකමක් එනවා. සමහරට අපහසුකමක් එනවා. එමෙතන මේ තමන් භාවනා කරගෙන ඉන්න අරමුණ තියේදී වෙන අරමුණක් එනවා. එහෙම නැත්නම් ඊට වඩා බොහොම සියුම් තත්ත්වයක් එනවා. දැන් මේ දෙක තුන ආවට පස්සේ මේ භාවනාවේ දියුණුව පිණිස නැත්නම් විපස්සනා සම්මාදිටිය වැඩෙන්න නම් මේක ගන්න ඕනේ මේක අහලන්න ඕනේ. ඒක ඉබේ වෙන්නෙම නැහැ. අනිවාර්යයෙන්ම යෝගාවචරයා වඩා කෙලෙස් අඩුදී ගන්න ඕනේ. කෙලෙස් වැඩිදී එතකොට හැලෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් වෙන දේ කෝකද තෝරාගන්න කියන එක යෝගාවචරයා අත්තරද්දෙන් මේ කරගatiya උත්සාහ. උපමාවකට කියනවා නම් ඒ බුදුන් පන්සල් ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ගියොත් එimhe බුෆේ ඩයට් එකකට නැත්නම් ඇට් හෝම් මේස් එකට ඔක්කොම જાති තියෙනවා මේසෙ. තෙල් කැම තියෙනවා, රස කැවිලි තියෙනවා, මිරිස් තෙලවලු සහිත ආහාර තියෙනවා, කඩගස්ම තියෙන දේවල් තියෙනවා, බත් තියෙනවා, নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් මේ ගිය කෙනාට අනිවාර්යයෙන්ම Tamange පතට Taman ගන්න දේ තෝරන්න වෙනවනේ. මේසෙ තියෙන ඔක්කොම. අයිතියක් තියෙනවා. මේ මිනිස්සු තෝරන්නේ තමන්ගේ කර්මානුරූපවනේ. තමන්ගේ රුචි අරුචිකම් අනුවනේ. තමන්ගේ පෞරුෂත්වය අනුවනේ. ඊට පස්සේ මනුස්සයා දැන් රස විඳිනවයි කියන්නේ. එයා රස විඳින්නේ මුළු මේසෙම නෙවෙයිනේ Taman තෝරගත්ත ටික විතරනේ. එයා කියනවා මම මේ අහවල් මේසෙන් බත් කෑවයි කිය. නමුත් එයා කනකොට එයාට අස්පනා අපිට අත්දැකීම ලැබෙන්නේ Taman පතට ගත්ත ටික විතරනේ. ඊට පස්සේ ඒ රස බලපු දේයා ගිල්ලයි කියලා හිතන්න. ඒකට ඒ කන දේ ඕජාවටපත් වෙලා ශරීර ශක්තිය දෙනකොට මේසේ කොච්චර යාට සප්පාය කරනු දේවල් තිබුණාද? එයා ගත්තේ අසප්පාය දෙයක් නම් එයා ඒක ලෙඩ වෙනවා. සමහරට වාස වෙනවා. එයා ගත්තේ සප්පාය දෙයක් නම් එයාට ඕජාවක් ලැබෙනවා. ශක්තියක් ලැබෙනවා. යා රස බලපු දේ තමයි ඕජාව බාඩපත් වෙන්නේ. ඕජා ලබන දේ විතරයි මිනිස්යාට සැප හෝ දුක ලබා දෙන්නේ. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ ඇත්තෝ මේසක් වගේ එකක්. අපි හැම වෙලාවෙම තෝරන්නේ කටබඩ වඩන බොක්ක දිනු කරන දේවල් විතර නම් අපිට කවදාකවත් සියුම් දෙයකට බුද්ධ ආජෝත්‍ය වෙනවාන්සලා ලබන දෙයකට යන්නත් බෑ. දින දින දේ හැම වෙලාවෙම බලන්නේ කටබඩ වඩා ගන්න දේවල් විතරයි. මේක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඔය විශේෂඥ ආර්ථික විශේෂඥයෝ කියන්නේ අන්තිම කෑදර කැහුලා නොකෑම නරසාවක් ඔය. අපි විශ්වවිද්‍යාල ගලසේ පළවෙනි අවුරුද්දේ අපිට ඉගෙනන ආර්ථික විද්‍යාව. සීමිත විචල්්‍ය වලින් අසීමිත ආශාවල් සම්පාදනය කිරීමට කරන උත්සාහයක් සීමිත කෙස්රොදකින් අසීමිත තට්ටයක් වහන්න තට්ටය දඟලන උත්සාහයට බොහොම සමානයි ආර්ථික විද්‍යාව කියන්නේ. තට්ටි තියෙන කට්ටිය හිතරම් පනාවසාක් වේදාගෙන ඉන්නේ. අර තියෙන කෙස්රොදෙන් කොහොම හරි අර කියන මහා තට්ටයක් වහන්න උත්සාහයක් කරන ඔච්චරම ආර්ථික විද්‍යාව කියන්නේ. ඉතින් ඒව මිනිසෙකුට කවදා හරි පුළුවන් වෙයිද මේ සමත භාවනාවක් කරනවා ඒ කරපු සමත භාවනාව කිසිම ආර්ථික විද්‍යාවෙන් ලබන්න බැරි හැපේකුත් ලබනවා. ඒකට ආස නොකර ඉන්න මේ කාමයට මෙච්චර ආස කරන මිනිස්සයා කාමයේ ගෙවම් කරලා ලබන මේ රූප ලෝකයට ආස නොකර ඉන්නවයි කියන එක හිතන්න අමාරුයි. ඒ නිසා මේ විපස්සනා සම්මාදිට්ඨිය කියනකොට මෙතනදී විශේෂ තැනක් තියෙනවා සමත සම්මාදිට්ඨියත් අමාරුයි. නමුත් ඒ ලබාගත් දේත් ආදීනව සලකනවයි කියන එක ඒකේ ගෙවෙන තැන බලනවයි කියන එක ඒක වැය වෙන තැන ඡය වෙන තැන බලනවායි කියන එක, නිරුද්ධ වෙන තැන බලනවායි කියන එක කිසිම බෞද්ධයෙකුට කරන්න බෑ කියලා අපි යොක් කරන්න පුළුවන්. මොකද බෞද්ධ මේ ලැබිච්ච දේ බදා ගන්නයි හදන්නේ. මම මේ කියා ගන්නයි හදන්නේ, මගේ කියා ගන්නයි හදන්නේ. ඒක ඇත්තටම වටනවා මොකෝ කාමේ නෙවෙයි මේ කතා කරන්නේ. මේ ලබන්නේ ලැබිච්ච රූප කර්මස්ථාන. එහෙනම් රූප කර්මස්ථානේ ගෙවුනට පස්සේ තියෙනදී. නැත්තම් විපස්සනා කරන්න කෙනුන රූප ධ්‍යාන අරූප ධ්‍යාන. ඉතින් ඊවර තියෙන බැඳීම දිහා බලනකොට ඒකේ ආදීනව සලකනද පොත් ලියලා ඉවර කරන්න බෑ. ඒ නිසා මේ විපස්සනා සම්මාදිට්‍ය විස්තර කිරීම සඳහා උත්සාහයක් ගත්ත ඒ මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේගේ පොත ලියනකොට ඒ ස්වාමීන් වහන්සේ සෑහෙන උත්සාහයක් ගන්නවා මේ සතිපට්ඨානේ වඩන යෝගාවචරයා යම් දවසක සතිය තේරුම් ගත්තට පස්සේ ඒක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා සතිය කියන්නේ දුක්ඛ සත්‍යයක් කියලා තේරුම් කරලා දෙන්න විශාල රචනයක් ලියනවා. සතිය කියන්නේ අනිත්‍ය දෙයක් කියලා පෙන්නලා දෙන්න. සතිය කියන්නේ අනාත්ම දෙයක් කියලා පෙන්න දෙන්න පපුව දනවා ඒ වෙලාවට අනේ අම්මේ මෙච්චර ආසාවෙන් අඩපු මේ සතිපට්ඨානේ සතිය නේද මේ දුකයි කියන්නේ. ඒක නේද මේ අනිත්‍යයි කියලා කියන්නේ. ඒක නේද මේ අනාත්මයි කියලා කියන්නේ. කියන්නේත් මහා ලොක්කේ. මහසිසයඩෝ කියලා කියන්නේ ඉතින් විපස්සනාවේ ලොක්කා. මේක හරි අමාරු කියලා දෙන්න. ඒ නිසා සතිය ඇති කළ සතිය නැති වෙච්ච ගම වහකන්න හදනවා. එහෙම වෙන්න බෑනේ මේ මං උපයාගත්ත සතිය කොහොමද මට පැතුරටත් ඔක්කක් පලා යන පිටිපස්ස දොරේ යන්නේ. බෑ බෑ සතිය නිට්ටියම තියෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ වගේම සතිය හැමදාම සැපයමයි දෙන්න ඕනේ කියලා අපි හිතනවා. නමුත් තිබිච්ච සතිය Tamanට මනාපෙන් නැතුව පහ වෙලා යනකොට දුකයි. එහෙම නැතුව මේ මගේ සතිය මට දරුවට දෙන්න බෑ. එහෙම නැත්නම් අරය ළඟ තියෙන සතිය මට ගන්න බෑ. මේ මයිලක දැනට තියෙන එක නම් මගේ සතිය කියලා අපි මේ සතිය බුද්ධියට සින කරගන්න හදනවා. මේ කාමය එහෙම නැත්නම් මේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය වගේ දුෂ්චරිත වචී දුස්චරිත නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ අපි සතුටුයි. ඒව අපේ අතින් කෙරුණාට දුස්චරිතනේ. නමුත් පුළුවන් ද හිතා ගන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම පහම දුක. අනිත්‍යයක්. මේ ඔක්කොම අනාත්ම දෙයක් කියලා හිතන්නේ. ඒ ටික මුලින්ම කිව්වනම් යෝගාවචරය මෙතර තටමල වවයිද ඕක? කවදාවත් නැහැ. මේ උපයන දේ කාමේ නැති කරන්න මේක අත්‍යවශ්‍යයි. නමුත් මේ ඉස්සරහට ගත්ත මේ දේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මත් මේකත් අනිත්‍යයි කියලා පිළිගන්න කිසි කෙනෙක් කැමති නැහැ. ඒ ඒක පැත්තක තියන්න ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව උරගා බලන තියෙන මේ ආස්වාස ප්‍රසවාසයේ පෙන්ලා නොපෙනී කියොත් අපි කොච්චර කලබල වෙනවද කියලා. එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රසවාස බල බලා ඉනකොට ප්‍රසවාසයේ නොපෙනී කියොත් එහෙම ජය වෙනවා. ඉතින් මේක පණ කරගෙන දැන් මේක මගේ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කිව්වොත් මේ ආස්වාසේ මුළුමඳාක බලන්න ප්‍රස්වාසෙම බුදුම්මේ ප්‍රස්වාසේ නැතුව ගිහිල්ලා ඒක හරියට මේ මාළේ මුද්දේ මැනික නැති වුණා වගේ මැරෙන්න හදනවා මොකද මේ ආස්වාසේ තරම නිත්‍ය කරන සුඛ කරගෙන සුබ කරගෙන ඒකම තින් ඇති වෙන්නව ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මයේ අපි කොච්චර අල්ලනවද කිව්වොත් එහෙම ඒ හැම ශ්‍රද්ධාව නැති වෙනකොටම අපි තැවෙනවා. අපි ළඟ තියෙන වීරිය නැති වෙලා අපි යම් වෙලාවක නිින්දට වැටුනොත් එimhe අපි හරියට පශ්චාත්තාප වෙනවා. අනේ මේ ලස්සන තිබුණ වීරිය දැන් නැහැ මට නිදිමතයි මට කුසීත උනායි කියලා. මේ හොඳට තිබුණු සතිය කබුරු පිච්චු පුතනක අලුවත් නැතුව ගියා වගේ සතිය නැතිලා අපි අසතිමත් විකාර කරනකොට හිතනවා චිකේ මට වෙච්ච දෙයක්. මට අසවල් දවසේ අසදින්නම් ෂෝක් එකට සතිය තිබුණා දැන් නැති උනායි කියලා. හිතනවා ඒ දතිය මට බුද්ධියට සින්න වෙලයි කියලා. ඒ වගේම මට හොඳට තිබුණු සමාධිය කොච්චර හොඳට තිබුණාද ඒ හා සමාන දුකක් වෙනවා සමාධිය නැති වෙච්ච වෙලාවේ. ඒ භවනා කරනට ඒන අදිමුක්ක චෛතසිකය ආපුවාම නිසකවම මේ සියලුම දේ හේතුඵල ධර්මයේ සිද්ධ වෙන්නේ. මේ හුදු නාම රූප පමණයි කියනක හොඳටම වැටහෙනවා. නමුත් අල්ලපගිට ගෑනිත් එක රණ්ඩු කරන්න ගියාට පස්සේ තී තී තී කනමම කවුතු කියලා කෑ ගහනකොට අර ඥාන මොකක්වත් නැහැ. හොඳ කුණු හරුව කියන්න පටන් අරගන්න. වහ කණ්ඩ හිසෙනව නැද්ද කිම් විතරක් අරේ ඉඳදී මගේ හිත කොච්චර පිරිසිදු වුණාද? දැන් මේ කැත්තක් කරන පොල්ලක් කරන තෝ තෝ වරපල කියාගෙන නටනකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා අපි ළඟ තිබුණ ඥාණය නැති එකක් නෙවෙයි අපිට අකැප එකක් නෙවෙයි. නමුත් මේක දැන් නැහැ. ඒ කියන්නේ පිරිසුදු ඥාණය නැහැ. මේක තමයි අනාත්මය කියන්නේ. කිසිම කෙනෙක් හිතන්නේ යා හිතන මේ මගේ දුර්ලභකමක් නේ. මේ තිබිච්ච ඥානෙ නැති උනේ මගේ සීල නැති වෙලා. මට සතිය නැති වෙලා. මට සද්ධා නැතිලා. මොකද එයා දන්නේ මේ ඥානෙ එන යන එකක් කිය. තියෙන වෙලාවකත් තියෙනවා. එදාට අපි ධක්විති. නැති දවසට ওই ධක්විතිට නඩු වැටුණාට පස්සේ මොකද උනේ? නඩු නඩුව මුදලාලේ ධක්විති දෙන්නම ගස්. එක වෙලාවක ධක්විති තමයි. ඉතින් භාවනා කරන කට ඉඳපු ගමන් නගිනවා බ්‍රහ්ම ලෝකයට යනකම්. මේ ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා අපිලාට කියනවා නේ අම්මේ ධම්මජීව හමුරට වඳින්න වටිනවා පුදුම දෙයක් නුගන අනේ දවසක අක්කවලි වැටලා නරපණුවෙක් උනාට පස්සේ නැද්දකින් විතරක් මේක බලන්නකෝ මේ මේ ඇහෙස්පන අපිට තිබුණක නැති වුණානේ කියලා මැරෙන්න දාගන්නවා ඉතින් මේක සම්මාදිට්ඨියක් බාටපත් වෙලා මේ දෙකට සැලෙන්නේ නැති වෙලාවක් ගන්න පුළුවන් කියන එක හිතා ගන්න පුළුවන්ද කියලා හිතන්න මේ ශ්‍රද්ධාව කියන එක ඇතිව නැතිව යන එකක් අනිත්‍යයි නැතිව නැති යන නිසා පෙලෙනවා දුකයි. මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ මං හිතුව මනාප විදියට පවත්න්න බෑ අනාත්මයි. මේ වීර්ය කියන එක සමහරවිට අපිට දිවා රාත්‍රී දෙකේම එක දිගට හිටිනවා. මට රෑ දෙක තුන නිින්ද යන්නේ නැහැ. නමුත් අනිත් දවසේ සක්මන් කරනකොටත් නිින්ද කඩා වැටෙනවා. ඉඳගෙන ඉන්නකොටත් නිින්ද කඩා වැටෙනවා. නිදිපත. මේක මට පාලනය කරන්න බෑ. ඒක මගේ දුර්ලකම නෙමෙයි හේතු බල ධර්මයක් මෙතන තියෙන්නේ. ඒ දෙකම නාම රූප ධර්ම විතරයි. ඒලා ඕනනම් එයා එනවා. නැත්නම් එයා යනවා. මේක මේ මට නිিন্দা කරන්න ආපු දෙයක්වත් මට කරන්න ආපු ඉඟියක්වත් නෙවෙයි. මේක තේරුම් ගැනීම මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨියයි එකක් නෙවෙයි. මේක තේරුම් ගැනීම සමත සම්මාදිට්ඨියයි එක්ක නෙවෙයි විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ මේක තමයි. ඒසෙන් අවුරුදු කීයක් ආත්ම කීයක් භාවනා කරන්න වෙයිද කියලා හිතනද මේ ශ්‍රද්ධාවේ ඇතිව නැති වෙන එකක් කියලා තේරුම් ගන්න. මේ වීර්ය චෛසිකේ ඇතුව නැති වෙන එකක් කියලා තේරුම් ගන්න. මේ අපි මේ වඩන අත්‍යුත්තම වූ සතිය ඇතිව නැති වෙන එකක් කියලා තේරුම් ගන්න. අපි මේ ආශාවෙන් බලාපොරොත්තු වෙන අත්දැකපුවේ සමාධියත් ඇතිව නැති වෙන එකක් කියලා බලන්න. ඒ වගේම අපි ඊතර උසස් ත්‍ත්වයටපත් කරන මේ ප්‍රඥාව ඇතිව නැති වෙන එකක් කියලා බලන්න. ඇතිව නැති වෙන සියල්ලම දුකයි. ඒක බීජ ගණිතමේ සමීකරණයක්. ඒ නිසා මේ විශ්වාසයේ තිබ්බේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මත ඒව ඇතිව නැතිව යනවා නම් ඒ කාන්තෙම දුකකින් කෙලවර වෙනවා. නමුත් මේ සද්ධාව කියන්නේ මගේ එකක් නෙවෙයි අනාත්ම ධර්මයක්. වීර්ය කියන්නේ අනාත්ම ධර්මයක්. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ආණ්ඩු කරන්න බෑ. වශේ පාත්තන්න බෑ. සතියත් බෑ. සමාධියත් බෑ. ප්‍රඥාවත් බෑ. ඒ වගේ වෙලාවට එන වෙලාවට එනවා යන වෙලාවට යනවා. මෙන්න මේක දිහා බලලා මේ දෙක කෙරේ නොසැලෙන ගතියට මේ දෙක વિશે කම්පන වෙන ගතියට එතන මේ දෙක વિશે තාදී ගුණයක් ඇති කරගන්න කොච්චරක් කල් භාවනා කරන්න වේද කියලා හිතන්න අපි දැනට මේ කෑකොස්සන් ගහන හැටියට මේ කහා පාට එළියක් ඇවිල්ලා නැතුණි ඇයි ස්වාමීන් වහන්සේ කියලා අහන යෝගාවචරයෙකුට කියලා දෙන්න වුණොත් එimhe මට මේ උඩ යන වගේ තේරෙන මොකක්ද මේ ස්වාමීන් වහන්සේ කියලා අහන කෙනෙකුට කියලා දෙන්න පටන් අරගත්තොත් මේ අල්ලන අල්ලන දේ අර මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ අල්ලගන්න මිනිස්සෙකුට එයාම තමයි කවදාවත් නිවන් දකින්නේ හැබැයි කොච්චර කාලයක් යන්න වෙයිද කියලා එයාට මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක තනයකින් කිරිටි කපවන්න වගේ උගන්වලා දෙන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද කියලා. ඒ වෙනුවට ඊතන කම්මසගත ආන සම්මාදිට සමත සම්මාදි විපස්සනා සම්මාදිට ඇති කෙනෙක් භාවනා කරනකොට අර කහපාට එළියක් ඇවිල්ලා ඇති උණයි කියලා නැති උණ කියලා ලියාවිද කියාවිද ප්‍රශ්නයක් කරගනීවිද? මට සහැල්ලුවක් ඇති වෙලා නැති උණයි කියලා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ආනපනේ පෙනිලා නොපෙනී කිය ප්‍රශ්නයක් ඇති කරන්නේ. එයා දන්නවා මේ තමයි ස්වභාවය. ගුරුසුව තියෙනවා, සියුම් වෙනවා, නැති වෙනවා. ගඳක් එනවා නැති වෙනවා. සුවඳක් එනවා නැති වෙනවා. සද්දයක් එනවා නැති වෙනවා. නිශ්ශබ්ද වෙනවා නැති වෙනවා. හිතවිලි එනවා නැති වෙනවා. හිතවිලි නැති එක එනවා නැති වෙනවා. විවේක වෙනවා නැති වෙනවා. කලබල වෙනවා නැති වෙනවා. එතකොට ගොළු වෙනවා. මොනවාක්වත් කියන්න දෙයක් නැහැ මේ කියන හැම එකක්ම කෙලේශයක්. අපි යමක් ගැන ප්‍රකාශ කරා නම් යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒක ඉවසන්න බැරි තත්ත්වෙ මේ තියෙන්නේ. මේක ඊගාව සැරෙත් වෙන්න ඇරලා මේක න්‍යාය ධර්මයක්. මේක හේතුඵල ධර්මයක් කියන එක අහලා නැත්තේ නෑ අහලා තියෙනවා. ඒකට කහපාට හාලුවක් අක්කාවොත් නම් මොකක් හරි වෙන්න ඇති කියලා හිතනවා. අන්තිමට කහපාට වුණාද නිල් පාට හාලුවක් ආවොත් නම් ඒක නම් ලොකු දෙයක් ඒක නම් අහලා දැනගන්න ඕනේ කියලා අපි මතුවෙන දේ මේ අල්ලන ඇල්ලිල දිහා බලනකොට යෝගාවචර ජීවිතය ඇතුළත ඒ අපි කොච්චර බොළඳද අපි කොච්චර මේ 6 4 නොදන්න දරුවෙක් වගේ කටයුතු කරනවද කියලා බැලුවොත් සරුවචනාංශේ කොතනද ඉන්නේ කියලා හිතන්න. සරුවචනාංශේ පිටන ධර්මයේ පිළිබඳව අපි ඔය කටපාඩම් කරන ටිකත් මේ ගැඹුරට ගෙනියනකොටත් පෙන්වන්න කොහෙද මේ ධර්ම කියන්නේ මොකද්ද කියලා ඒක සම්බුදුරජාණන්සේ සඳහන් කරනවා. කවදා හරි උඹලා භාවනා කරලා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨි ඉක්මවල සමත සම්මාදිට්ඨියට ගිය දවසේ ත්‍රිපුණාට වැඩි උඹට සද්ධා වැඩි වෙනවා බුද්ධ ධර්මයේ කෙරේ. සමත සම්මාදිට්ඨිය ඉක්මල කවදා හෝ විපස්සනා සම්මාදිට්ඨිය කරගන්න ඕනේ. මේකයි වැදගත් දෙය කියලා තේරුම් ගත්ත දවසේ තේරෙනවා ධර්මය කියන්නේ මොකක්ද කියලා. ඒක ඉවර කරාට පස්සේ තමයි මාර්ග සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එතකොට තේරෙනවා ධර්මයේ දැක්කොත් විතරයි බුදුන් දකින්න පුළුවන් කියලා. එතකොට අපි දැන් PhD එකක් කරපු මිනිස්සු කරන්න යා බුද්ධඝම පිළිවෙත මෙච්චර උස දැනුමක් තියෙනවා. කවදාවත් භාවනා කරලා නැහැ. මොකක්ද හම්බෙන්නේ ලාභේ? ඒ වෙනතන් අපි දන්නවා අපි මේ නිසන්වන්නේ රිට්‍රීට් මෙච්චර ගාණක් කරලා තියෙනවා. මට මෙච්චර දැනුම තියෙනවා. මට මෙච්චර ඥාන තියෙනවා. නමුත් අල්ලන මත වෙන මත වෙන එක අල්ලනවා මිසක්කා. ගන්න ඕන දේ හලන්න ඕන දේ කියන තාම දන්නේ නැත්නම් මේ විපස්සනා ඥාන සම්මාදිට්ඨිය පැත්තෙන් බලන තාම කක්කා. චූ කක්ක දෙක අඳුරන්නේ නැති පොඩි දරුවෙක් විතරයි. ලැජ්ජ වෙන්න නෙමෙයි තියෙන්නේ. අපි කවදා හරි නැගිටින්න ඕනේ මේකෙන්. ඊ නැගිටින්න හිතනද බණකට වැඩිය කොච්චර උදව් කරනවද කියලා කමඨාන් සොත්ත කිරිල්ල ධර්ම සාකච්ඡාව. එනිසා මේ දකින්නේ අල්ලවදා ගන්න නැතුව දැකපු දේ දැකපු වශයෙන් ලියන්න පුළුවන් නම් බොහෝම ලේසි කමඨාන් සොත්ත කිසිම කෙනෙක් එයා මොකක් හරි දෘෂ්ටිගතවමයි ලියන්නේ. අපි අද දවල් තිබුණා ප්‍රකාශන දෙක තුනක් ඒ Tamanට එන වේදනාව දැකලා ඒක ගැන නැද්දකින් නොපතන දෝමකින් කියලා ලියාගෙන උදේ ඉඳලා හැන්දෑනකම් පෑනම මෝරගෙන ලියන නැද්දකින් කොහොමද මේ වේදනාව නැති කරන්නේ කොහොමද මේ බල අහනින්ද මනසට දෙනවා තද ද්වේෂයෙන් ලියන්නේ කියලා කවදාකත් ඒ ලියන කරන්නේ තේරෙන්නේ නැහැනේ ද්වේෂයක් තියෙන කියලා ඉතින් එතකොට කාට හරි කියවලා එයා එක පෙන්ලා දුන්නේ නැත්තම් එහෙම නැත්නම් ඇයි හිතුවත් අනේ මේක කිව්වොත් මම තරහ වෙයි මයිත් ඒ නිසා ඌ ඌ අනේ හරි ෂෝක් අනේ වේදනාවට ඔයා ගහන්නකෝ දෙක තුන උඹට දෙයක් අයින්නකෝ කියලා කිව්වොත් එහෙම ඒකද කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ දැන් යාර පෙන්ලා දුන්නොත් ඔබේ කතා කරන තන්නේ කර වේදනාව පිළිබඳ ද්වේෂයෙන් නේද ඔබට ඒක බලා ගන්න පුළුවන්ද දැක්කොත් මම මේ ලියන්නේ වේදනාව පිළිබඳ ද්වේෂයෙන් කියලා බුදුහාමර කියනවා ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. එතකොට මේ වේදනාව පිළිබඳ තියෙන මේ අවිජ්ජා ඕගය ඒ තියෙන අවිජ්ජා ආසවය එයාට මේ ditthi ආසවෙ නැති කරන්න පුළුවන්. මුත්තම අපි වේදනාව දිහා බලන්නෙම පරල වෙච්ච කපුවෙක් බලනවා වගේ අමොරගත කඩුවක් ගත්ත වදකෙක් බලනවා වගේ බලන්නේ. එතකොට යටින් යන අර ditthi යෝගේ තියෙනකන් අපිට වේදනාව පෙන්නේ නරකටම තමයි. මේ ditthi නැතුව වේදනාව වේදනාවක් වශයෙන් දැකලා ඒක දකින්න ඉස්සෙල්ලා එතකොට ආනාපානිය ආනාපාන වශයෙන් දකින්න. ඉඳගෙන ඉන්න රූප කර්මස්ථානේ රූප කර්මස්ථාන වශයෙන් දකින්න ඕනේ. ඒ නිසා බුදුජානනාංශයේ ඉස්සල්ලාම මේ කායනුපස්සනාව හරහා රූප පරිග්‍රහය කියලා දෙනවා. ඒ රූපයක හැට ගැනීම වෙනස් වෙන ගතිය නැති වෙලා යන ගතිය දැකලා ඒ රූපය විස්තර කරන්න ඉතින් අපි කමඨාන් සුදුන පුළුවන් තරම් කියනවා ආස්වාස් ප්‍රසාරයේ දැක්කනම් ඉඳගෙන ඉන්න බවට හිත ගියා නම් සක්මන් කරන දැකන දැකපු හැටි කියන්න මොකද්ද මේක තද ගතියට දැක්කේ හැලු ගතියටද ප්‍රියටද අප්‍රියාවටද කම්පනයක් විදියටද චංචලයක් විදියට කවදාකවත් ඒක ලියෙන්නේ නැහැ නේ ඊට පස්සේ යාට මේ අරූප කර්මත්තානය ගැන හෝ විවසන සම්මාදිට්ඨිය ගැන කතා කරලා දෙන්න බෑ මොකද රූප පරිග්‍රහයේදීවත් පවා යාට sannivedana කර ගන්න දන්නේ නැහැ ඉතින් ඒක දෝෂයක් නෙවෙයි මේ කියන්නේ ඒක නා දන්නේ එයාට ඒක මොන තාලෙන් හරි මේ රංකිරි කට ගාවලා දෙන්න ඕනේ. ඊට හුඟක් අමාරුයි. මේ රූපේ පිළිබඳව ආශාසෙ මිනී කර ආශාසෙ මහාසසෙ මතුණ ආශාසෙ මිනී කර මෙන්න මෙහෙමයි පෙනුනේ ප්‍රසවාසෙ මතුණ ප්‍රසවාසෙ මිනී කර මෙහෙමයි පෙනුනේ කියන කතාවට හුඟක් සංකීර්ණයි. මතුවේචි වේදනාව මිනී කළ හැටි සහ වැටහිච්ච ආකාර මොකද ඒක අරූප ධර්මයක්. ඉතින් අපිට මේක කියලා දෙන්න බෑ ආනාපානෙ පිළිබඳ තියෙන මේ ಪರಿචය මේ දක්ෂකම මේ අත්දැකීම මූණට මූණ දාලා ගතිය ඉතින් උඟ දෙනෙක් කියනවා මේ ආනාපානෙ ගැන ඉගෙන ගන්න එක මොන්ටිසෝරි පන්තියක් වගේ ඕක ඕන්නේ මට කෙලින්ම බැරිද සංකාරෝපේක්ඛ ඥානය අරන් දෙන්න මට කෙලින්ම බැරිද උද්‍යප්පේ ඥානෙට ෂෝට් කට් එකක් හිට සිටි කෙනෙක් වගේ කියලා උද්‍යප්පේ ඥානෙට යන ස්වාමීන් මොකද්ද සාස ඔච්චර කල් භාවනා කරා ඔච්චර දෙයක්වත් දන්නේ නැද්ද කියලා ඒගොල්ලෝ හිතනවා මේ මේකට යන්නේ නැතුව අරකට යන්න තියෙන ක්‍රම ඒකයි බුදුජානක මේ කම්මසගතා ඥාන සම්මාදිටි ලෙල්ල ගලවලා ඊට පස්සේ තියෙන සමත සම්මාදිටි ලෙල්ල ගලවනවා. ඊට පස්සේ විපස්සනා සම්මාදිටි ලෙල්ල ගලවනවා. හරියට රතුළුණු ගෙඩියක පොත් අරිනවා වගේ. එහෙනම් කේල් කඩක් පතුරු ගන්නවා වගේ. ඒ ලබන ලබන සියලුම අත්දැකීම් ලබන ලබන සියලුම භවනා ඥාන කියලා කියන්නකෝ එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම සියල්ල කෙරෙහිම නොසැලෙන මනසක් සද්ධාව ඇති වුණත් ශ්‍රද්ධාව නැති වුණත් මේ දෙකම හේතුඵල ධර්ම දෙකක් විතරයි. නාම රූප දෙකක් විතරයි. මේවා ගස්කල් වල පහළ වෙන දේවල් නෙවෙයි. පහළ වෙනකොට ආඩම්බර වෙන්නත් එපා. නැති වුණා කියලා කනගාටු වෙන්නත් මේක ඇති වෙනකොට ඇති වුණා කියලා කියන්න පුරුදු වෙන්න නැතුණයි නැතුණා කියලා කියන්න පුරුදු වෙන්න කියන එක තමයි කම්මසගත විපස්සනා ඥාන සම්මාදිට්ඨිය උගන්වනවා කියලා කියන්නේ. ලොකම් වීර්යය ඇති වෙලා මට හොඳට සද්ධායෙන් හොඳ කිරික් කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක එහෙම කියන්නේ. අනික වලට වැක් කරනවා. බෙල්ල කඩා වැටෙනවා. නිදිමත වෙනවා. ඒකත් මම කරගත්තොත් ලියන්නත් ලැජ්ජයි. සිනගීසර භාවනා කරන්නත් ලැජ්ජයි. ජීවුල කියන මිටට හරි උත්කෘෂ්ටයි. තනියම කුටියකට භාවනා කරන්න තියෙනවා සෝක්. ඒතර බුදු විල්ල කොහෙද බුදියන්න පුළුවන් නේ. ওই දෙක ළඟ ළඟ යන්නේ. ඒකයි මේ මහසි සාරද සෝංශ මේ සාමූහික භාවනා ක්‍රමය අඳුරලා දෙන. ඒතකොට ලැජ්ජ හිතෙනවනේ. පිරිසක් එක්ක ඉන්නකොට ලැජ්ජ හිතෙනවනේ. ඒ ලැජ්ජා වාසියෙත් නේ දැන් තියෙන්නේ. පිසිහිටියා කියලා නිින්ද නොයනව නෙවෙයි. නිින්ද යනවා. ඒකට තීරුම් ගන්න මේ නිින්ද වෙලාව ආවට පස්සේ යනවා. එදාපම එනවා. මේක මම කරගන්න නැතුව මේක වාර්තා කරන්න පුළුවන් නම් ඒක මං කියනවා ලෝකෙ තියෙන ලස්සනම සුන්දරම කාව්‍ය කියලා. సౌందర్యాత్మක ලියවන තමයි මට භාවනා කරනකොට මට මේ විදිහට නිින්ද යනවා. ඒක යා තමන්ගේ තමන්ගේ දරුවා බුදින්න තැන පිළිබඳ රචනයක් ලියන අම්මා කෙනෙක් වගේ තමන්ගේ නිින්ද ගැනීම තමන්ගේ අවදි ගැනීම ලියන්න පුළුවන් නම් ඒ කොච්චර අහිංසකද කියලා බලන්න. අපි කොච්චර එක වළක්වන්න හදනවද කියලා ඉතින් කොහෙද අපිට විපස්සනා සම්මාදිටියක් ඇති වෙන්නේ. ඉතින් මට හොඳට සතිය තියෙනවා. සතිය තියෙනකොට මෙහෙමයි. සතිය නැහැ. මගේ හිතට වේදනාවක් ඇවිල්ලා. මගේ හිතට සත්‍යයක්. එතකොට එතකොට කොහොමද මේ අරමුණ පේන්නේ කියලා බලනවා විනෝඩ අනේ කොහොමද සද්ද නැති කරන්නේ කොහෙද වේදන නැති කරන්නේ කියපො ගමන් කුරේ ගෙවිල වගේ භාගයට කොනා යන්නේ අඩමාණයට කියලා තේරෙනවා නම් අන්න විපස්සනා සම්මාදිට්ඨිය. නම් කාටවත් ඒක තමයි වශයෙන් තේරෙන්නේ නැහැ. එයා හිතන ඒක හොඳ නැහැ. මේ ආනපාන කෙලින්ම ඉස්සරහම තියෙන්න ඕනේ. හරියට පිටිසිතුවම් පිටු පාන්නේ නැහනේ අපිට. විචිතවන් රූමෙන් පිටු නොපාවිති කියලා ආනපන මෙහෙම ගත්තර පස්සේ කෙලින්ම තියෙන ක්‍රමයක් තමයි මේ ඉල්ලන්නේ. මේක මතු වෙලා ඇති වෙලා යනවා, ලොකු වෙලා පුංචි වෙලා යනවා, ලඟ වෙලා දුර වෙලා එහෙම බෑ. ඒක වෙච්ච ගම වහකණ්ඩ ඉල්ලනවා. ඒ කියන්නේ ඔක ප්‍රශ්න සම්මාදිටිය නෑ. ඒකම සමාධිය එනවා, සමාධිය නැති වෙනවා. නැති වෙනකොට මගේ හිත අවුල් වෙලා මේ මේ මේ මේ වදයක් කරන වද්දෙක්ගේ මීවැද්දගේ ඔළුව උඩ මීමැසි පොදිය කරගෙන ඇටි හිතන්නේ. ඒ වගේ තමයි වෙලාවකට ඔළුව. සමහරලාට මීමැසි පොදිය එහෙම සීතල වෙලා බොහොම ඒකාග්‍ර වෙලා තියෙන ওই දෙකම නාම රූප ධර්ම දෙකක් මිස හේතුඵල ධර්ම දෙයක් මිස අරක සතුරු වෙන්නේ නැහැ මේ කනගාටු වෙන්නයි ගියොත්. අපි මූණ දිහා බලනකොට වතුරක වතුර කැළඹුණාට පස්සේ අනිවාර්යයෙන් මූණ ඇදුණයි කියලා අඬන්න ගත්තොත් මොකද වෙන්නේ? ප්ලාස්ටික් සර්ජරි කරන්න කතා කරොත් මොකද වෙන්නේ? මේ පොඩ්ඩක් හිතපන් එතකොට වතුර තැම්පත් වෙච්චාම ආයේ මූණ පේනවා. ওই පොඩ්ඩකට වතුර කැළඹිලා තියෙන්නේ. මෙයා හිතනවා මේ මූණ කැළඹිලා අයිය. ඒ විකාර මේ ලෝකේ තියෙන. ප්‍රඥාවත් ඔච්චරයි. කවදා හෝ මේක දිහා පරෝපදේශ රහිතව බලන්න පුළුවන් වුණොත් මම කෙනේ මනස manussත්වයේ ඉක්මවනවායි කියලා. යාට මේ ලෝකේ තියෙන ඕනම පරිපාලන විෂක් තේරෙනවා. මුළු ලෝකේ තියෙන ඕනම විෂක් තියෙන මේ මිනිස්සයා කියන සතා මේ විපස්සනා සම්මාදිට්ඨිය නැති වෙනකොට නිකම්ම නිකන් රෝබෝ කෙනෙක් විතරයි. කාමයේ විසින් නටවන කුප්පිත වෙන නිකම්ම නිකන් යන්ත්‍රයක් විතරයි. විවචනා යන සම්මාදිට්ඨිය ආවට පස්සේ තමයි යාට තේරෙන්නේ ඒක කොහෙ නූල් ඇද්දුවත් නැටෙව්වත් මේක දිහා දැනගැනීමේ හැකියාවක් මනුස්ස මනසට තියෙනවා කියලා. මේ කට්ටිය හිතනවාද ඒ විදිහට Tamanට ඇති වෙන ඇති වෙන මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කරේ මේක අනිත්‍යත්වය දුක්ඛත්වය අවබෝධ කිරීම අනාත්මය අවබෝධ කිරීම ගෑනු නිසා බෑ පිරිමි නිසා බෑයි කියලා කතාවක් තියෙනවා කියලා. පැවිදි වෙච්ච නිසා බෑ පැවිදි වුණේ නැති නිසා බෑ කියලා කතාවක් තියෙනවා කියලා. බාල නිසා බෑ වැඩි හිටි නිසා බෑ කියලා. බෞද්ධ නිසා බෑ අබෞද්ධ නිසා බෑ කියලා කිසිම මායිමක් නෑ ඕකට. තකතිරුකම විතරමයි තියෙන්නේ. ඒකට තියෙන්නේ තක తీරුකම විතරයි මෝඩකම. ඒක තමයි අපි අවිජ්ජාෝගය කියලා කියන්නේ. ඒ නිසා අබෞද්ධයෝද මේ කාරණාව තේරුම් ගත පස්සේ බෞද්ධයෝ වගේ නෙවෙයි පස්සන ප්‍රීතියෙන් යන පිනා යනවා. අනේ බුදුහාමුදුරෝ මොන තරම් ධර්මයක්ද දේශනා කරන්නේ. බෞද්ධය අනිච්චන් දුක්ඛං අනත්තං නද්දකින්න පතන් නොදමකින් කේසාලෝමාන කාදන්තා තචෝපද. ඉතින් චරිචුරු චරිචුරු ගගා ඉන්නවා. මේ පේන දේ පැත්තක දාන්න. ඉතින් මේක හරකුන්ගේ හං අඩු කපුච්චනා වගේ පුච්චන්න ඕනේ. හං අඩු තියනවා කියන එක දන්නවනේ. අමාරු. බෞද්ධයාට මම කියනවා අමාරුම සම්මාදිටිය තමයි විපස්සනා සම්මාදිටියක් හදාවත් කැමති නෑ. ඒක දරන්න බැරි නිසා නෙවෙයි. මේක මෙච්චර ලස්සට පෙන්නද්දී හිත ඇතුලේ මේක ප්‍රතික්ෂේප කරනවා. ඒකට බීතිකාවක් තියෙනවා. අපි හිත උත්සාහ කරමු මේ බීචිකාව නැත්තේ කාටද කියලා හිතනද නැති කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම එකම බෝට්ටු ඉන්න කට්ටිය. ඒ නිසා එක්කෙනෙකුට අනිත් එක්ක නැහිනා වෙලා වැඩක් නැහැ. එයා තමනුත් hina कांड වෙනවා අනිත් දවසේ. ඒ නිසා අපි අපි එක්කනාට එක එක්කනාට ආදාසියක් වෙලා එක එක්කනාට අඤ්ඤමඤ්ඤ වශයෙන් උදව් කරගෙන උත්සාහ කරමු මේ ලැබිච්ච අපේ කම්මතකතා ඥාන සම්මාදිටිය වරික් වර ලැබෙන මේ සමත සම්මාදිටිය තව දුරටත් පන්නරේ තියලා අඩු මට්ටමේ මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමි. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදහස ඇති කරගනිමි. තවශී ධර්ම දේශනා නිමාව සටහන් කරමු. සීල දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා